අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කැන්ඩල් බක් ෆාම් එකේ කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩමුළුවේ වැඩමුළුවේ පළවෙනි දවසේ අපි මේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමක් ඉතින් මේකෙදී අපි පළවෙනි දවසේ නිසා මතක් කරගනිමු මේ කාලයේ වටිනාකම වෙනුවෙන් අපි කොහොමද මේ පිළිපදින්නේ කියලා. අපි මේ වෙනකොට වැඩමුළුවේ සංවිධානය සංවිධානයේ මගින් වැඩමුළුවට සම්බන්ධ වෙන සියලුම යෝගාවචර පිළිසෙට සත්කාර තුනක් කරලා දෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සිල් සමාදන් කරලා තියෙනවා. දෙක කමඨහන් උපදේශ වශයෙන් අනපටියක් කාණ්ඩ සකස් කරලා දීලා තියෙනවා. තුන්වෙනි එක මේ වැඩමුළුව පවත්වීමේදී නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය දැන් හඳුල්ලා දීලා තියෙනවා. ඉතින් කාට හරි ඒ කමඨහන් වාර්තා තොරතුරු පිළිබඳව හෝ සීල් පිළිබඳව හෝ වැඩමුළුවට අදාළ නීති පද්ධතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් ඒක පිළිබඳව අදහස් තියෙනවා නම් අපහසුතාව තියෙනවා නම් කරුණා කරලා මේ වෙලාවේ ලිඛිත ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් වෙයි ඒව සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්න. දෙක ඊට අමතරව කමඨහ සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් භවනා කරගෙන යනකොට ඒ මතුවෙන මතුවෙන ප්‍රශ්න නැත්තම් කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමටත් අපි මේක අවස්ථාවක් කරගන්න. ඒ වාර්තා ඉදිරිපත් කරනකොට කොහොමද ඒක ඉදිරිපත් කරන්න ඕනේ කියන එක පොදුවේ කාටත් ලියලා දැනුම් දීලා තියෙනවා. එහෙම නැත්නම් විජය මහත්තයා හම්බ වෙන්න එහෙම නැත්නම් වැඩි සංවිධානය කරනවාට කිව්වහම ඒක කියලා දෙයි. කොහොමද මේ කමඨාන් වාතාව සකස් කරන්නේ කියලා. ඊට අමතරව අපි අදහවස ඉඳලා ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒසොට මේ ධර්ම දේශනාවේදී කියවන කරුණෝ ඒ වෙලාවේ අහන්න දෙනවා වෙනුවට ඊට පහුවෙන්දා මේ වගේ හම්බෙන කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ලිඛිතව අහන්න පුළුවන් පිරිසුදුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ඒ කිය ඔය කියපු මාත්‍රකාවලින් පිට ප්‍රශ්න આવොත් අපි දැන ගන්න. ඒ මොකද ඒකට තමයි අපිට මේ ඉන්න පිටට එක ගුණාවක් එක සැකිල්ලක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සමහර විටක ප්‍රශ්න ඉදිරිපත් කරන අය ඒ වෙනි තේරුනොත් ඒ අයට මේ අදාළ නැහැ කියලා තමන්ගේ සීලයට සම්බන්ධව හෝ කමඨාන් වා මූලික උපදේශ සම්බන්ධව හෝ වැඩමුළුව සම්බන්ධ නීති පද්ධති දාන්න නැති වැඩ ප්‍රශ්න තියෙනවානේ. තමන්ගේ කමඨාන් භාවනා කරගෙන යනකොට කමඨාන් වාර්තාට අදාළ නැති ප්‍රශ්නක් තියෙනවනම් එහෙනම් මේ ධර්මදේශනාවේදී දෙයක් නොවන වෙන මූලධර්ම ප්‍රශ්න තියෙනවනම් ඒවා ඉවත් කරන්න සිද්ධ වෙනවා. කෙසේ නමුත් මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන අයගෙන් ඉදිරිපත් කරන්නේ ඇයි කියන එක ඒ කෙනාට පුද්ගලිකව කියලා දෙන්න කියලා. ඒ නිසා යම් කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් සභාවට ආවේ නැත්නම් අහන්න ඒතර කියලා දෙයි මෙන්න මේ කාරණා නිසායි කියලා. ඊට පස්සේ ඒක සභාගත කරන්න අවශ්‍ය කරන විදිහට සකස් කරන්න හැටි අ කරගන්න හැටි කියලා දෙයි. ඒ වගේ ආදාසට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ වැඩමුළුවට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ලිඛිත ප්‍රශ්න නිර්නාමිකව ඉදිරිපත් කිරීමනු සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි පැය එකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. යම් විදිහකට ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අපි සභාවට මේ වෙලාවට පැය නගින ප්‍රශ්න තියෙනවද කියලා වෙලා ගන්න වෙලාවකුත් තියෙනවා. ආ එතකොට අපි ළඟ මයික් එකක් වෙනම මූවිං මයික් එකක් තියෙනවා නැත්නම් මෙතෙන් දෙන්නවා. ඒකට වෙනම මයික් එකක් දෙන නිසා කාට හරි සභාවටම හරි කියන්න ඕනේ නම් ප්‍රශ්නයක් ප්‍රකාශයක් පැහැදිලි කිරීමක් අත ඉස්සුවොත් අපිට පුළුවන් මේ මයික් එක ලබා දෙන්න. ඒකට මේ මයික් එකෙන් කියන ඉව ඔක්කොම මේ වාර්තාගත කිරීමකට යනවා. එහෙම නැත්නම් ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. නැත්නම් ප්‍රශ්නේ වාර්තාගත වෙන්නේ නැහැ. උත්තර විතර වාර්තාගත වෙන්නේ. එතකොට අන්තර්ජාලය ඔස්සේ අහන අයට මේ වෙලාවෙත් අහන පහුවෙලත් අහන අයට ඒකට ප්‍රශ්න නැතු උත්තර විතරක් ලැබෙන නිසා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා. මේ කරුණාකරලා අපිට ප්‍රශ්න අහන්න සලස්වන්න කියලා. පිළිගිත ප්‍රශ්න වලදී ඒක වෙන්නේ නැහැ. ප්‍රශ්න සභාගත වෙනවා. සභාවට ප්‍රකාශ කරනවා මේ මයික් එක ඉල්ලන්නේ කියලා ඒකට සභාවට සමසේ ඇහිනවා. මෙතන කායික වශයෙන් සම්බන්ධ වෙලා නැති අයට උදව්වකුත් වෙනවා. ඉතින් මේ ටික මම මතක් කරේ ආරම්භයේදී මේ යන වැඩපුරෝ මුලා පුරාව පුරාවටම මේ தත්ත්‍ය බලපානවා. ඒ නිසා කාට හරි අවශ්‍යතාවයක් තියෙනවනම් ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන් ලිඛිත ප්‍රශ්නයක් අල්ලතෝ දාන්න ඕනේ. ඒකත් මේ වැඩමුළුවේ වෙලාවට දාන්න එපා. එහෙම දැම්මොත් එම් පහුවෙන්දර තමයි දාන්න වෙන්නේ. ඊට කලින් ඒ ටික දිවලා බලන නිසා ටිකක් කල් ඇතුළු තමන්ගේ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අවස්ථාව ලැබුණොත් සතිವಾರයේ අවසානයේ ඉඳ තිබුණොත් අතේ සිල්ලිමේ සභාවට ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර විටක විසමතරව මගේ තියෙනවා නරක ගතියක් මේ ප්‍රශ්න ලිඛිත ඉදිරි ඉදිරිපත් කරලා දෙන තොරතුරු මදි නම් මම සභාවේදීම අහනවා. ඒකේ ඉතුරු අඩුපාඩු ටික සකස් කරලා දෙන්න කැමතිද කියලා. මේ මේ තොරතුරු නැතුව මේක සාකච්ඡා කරන්න බෑ කියලා. ඒකටත් අත උසලා තමන්ගේ ඒකට අදාළ ඉතුරු සාක්ෂි තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කෙරුවේ නැහැ කියලා ඉතින් දඬුවමක් කියන්නේ නැහැ. අනිත් දවසේ කියලා දාන්න පුළුවන්. ඒකටත් අත ඉස්සිල්ලීම තමයි අපි මයික් එකේ කියන ළඟට ලබා දීමට උදව් කරන්නේ. ඉතින් මම මීට වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරම්භ කරන්න දැනට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න වලින් අපි සැසිවාරය ආරම්භ කරන අපි විජේ මාත්‍යා ගිහිල්ලා හිටනවා. ලිඛිත පද සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට. ප්‍රශ්න 15ක් ලැබිලා තියෙනවා. ඒ 15ම භාවනාවට සම්බන්ධ ප්‍රශ්න, ඒ ප්‍රශ්න දෙකක වර්ණගින ප්‍රශ්න තියෙන ඉඳී විස්තර කරන්න විදියක් නැහැ. අවසානයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අදාළ සමග ඉතුරු ප්‍රශ්න 13 ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න 14 ඉදිරිපත් කරන්නට වහන්සේගේ අවසරයි. හොඳයි. මුල් ප්‍රශ්න හතරක් තියෙන්නේ පොදු සක්මන් භාවනා විවස් ප්‍රශ්න නිසා ප්‍රශ්න හතර මම එකතරේ කියනවා ඔබ වහන්සේට පොදු උත්තරයක් දෙන්න කියලා. පළවෙනි එක ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන පැහැදිලි විස්තරයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී සෑම පියවරකදීම බුද්ධෝ බුද්ධෝ යයි සිහිපත් කරමින් සක්මන් කිරීම යෝගය පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සරණයි. දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මාගේ පළමුණ නේමාත්‍ර භාවනා සටහනයි. සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කෙරෙමි. පියවර 10ක් 15ක් හදින් යටිපතුල පොළොවට වදින බව දැනෙමින් වම සහ දකුණ මෙනෙහි කිරීමට හැකි විය. ඉන්පසු වම දකුණ මෙනෙහි කිරීම නොකඩවා ගියත් එම මෙනෙහි කිරීමට සමගාමීව යම් සිතුවිලි ධාරාවකුත් සිත තුළ ඇතිවන බව දැනේ. වම දකුණ මෙනෙහි කිරීම ඇත්තටම කකුලෙන් ලැබෙන දැනීමක්ද නැතිනම් රිද්මයකට අනුව යාමක් දැයි හරියට කිව නොහැක. හදිසියේ කරක් ඇනීමෙන් හෝ යම් තදගතියක් දැනීමෙන් යටිපතුල පොළවට වැදීම නැවතත් හොඳින් දැනේ. ඉන්පසු නැවතත් පියවර තුනක් පාළු යටිපතුල පොළොවට වැදීම හොඳින් දැනේ. මේ ආකාරයට දිගටම සක්මන කළෙමි. උපදේශක් බලාපොරොත්තු වෙමි. තුන්වෙනි ප්‍රශ්නය ගල් ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස සක්මන පටන් ගතිමි. කෙමෙන් යටිපතුල වෙත අවධානය යොමුකොට පියවර 10ක් 15ක් පමණ ගමන් කළ හැකි විය. බාහිර බාධක නිසාවෙන් සිත විතර ගියේය. නැවත යටිපතුල වෙත අවධානය යොමුකොට ටිකක් බරකොට විලුඹ සිට ඇඟිලි දක්වා පාදයේ වදින අයුරින් සක්මන නැවත ආරම්භ කෙලෙමි. ඊට පියවර 20ක් 25ක් පමණ හෝ ඊට වඩා වැඩි වාර ගන්න යටිපතුල වෙත අවධානය යොදවාගත හැකි විය. මෙසේ සක්මන් යෙදීමේ වරදක් ඇද්ද? ඔබ මතයට දීර්ඝ වේවා. හතරවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමීනි සක්මන් භාවනාවේදී පැය භාගයක් වන විට සිතුලි බොහෝ දුරට අඩු වේ. නමුත් වම දකුණ අතහැරීම පය බදින ස්පර්ශයට හිත යොමු වේ. ආයාසයෙන් නැවත වම දකුණ සැකසුනව සකසරුවම පටන් ගනිමි. ඒවන විට නිදිමත ගතිය වගේ දැනේ. මේ සක්මන් භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා සඳුරන්ගේ පිට ලැබිවා. හතරම මතක් කරපු විදිහට ලක්ම පිළිබඳ ප්‍රශ්න. ඉතින් අපි පසුගිය මේ යන්නේ ඕස්ට්‍රේලියා නගරේ මම හිතන 6 වෙනි පවත්තන මේ වැඩමුළුව ඒ හැම වැඩමුළුවකදීම සක්මන ප්‍රශ්න මතුවෙච්ච වෙලාවේ අපි මෙල්බන් නගරයට ස්තුති කරලා සක්මන පිළිබඳව හදලා තිබුණ වීඩියෝ පැටිය පෙන්වුවා ඒගොල්ලෝ. ඒක හැදුවේ ඇත්තටම සතිපාසලේ දරුවන් සඳහා. ඒක තමයි ඉතාමත් ජනප්‍රියම වීඩියෝ පැටිය බවට පත් වෙලා තියෙනවා මෙහෙන් හදපු වීඩියෝ පැට වලින්. ඉතින් ඒක නිසා මම හිතනවා අපි හොඳ වෙලාවක් බලලා ඒකට විනාඩි 5ක් 6ක වෙලාවක් යන්නේ අවුරුදු 6ක 7ක 8ක වගේ ළමයෙකුට සක්මන් කරන්න හැටි කියලා දෙනවා. ඉතින් ඒ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. ඉතින් මං හිතාන හිටියේ දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒ වීඩියෝ කටිය පෙන්වන්න සකස් කරන්න. එතකොට ඒක මේ සක්මන පිළිබඳ කරලා තියෙන අර කමටහන් වார்த்தාවට ඌණ පූර්ණයක් වෙනවා. අලුතෙන් මතක් කර දීමක් කරනවා. ඒ නිසා මේ වෙලාවේ හැටියට දෙන්න තියෙන උත්තරේ කියන්න තියෙන්නේ ඒ සක්මන් කරන වෙලාවේදී Taman දැන් මේ ඉඳගෙන ඉන්නකොට කෙනෙකුට වැටහෙනවා නම් නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් නැත්තම් සහතික කරලා කියන්න පුළුවන් නම් මම හිතගෙන නෙවෙයි ඉන්නේ කියලා මම ඉඳගෙන ඉන්නේ කියලා නැත්තම් ඇවිදිමින් නෙවෙයි ඉන්නේ නිදාගෙන ඉන්නේ නෙවෙයි කියන එක දැනගන්නේ අපි මේ ඉඳගෙන ඉන්නකොට පොළවේ වදින ස්වභාවයි. ඒක දැන් අත්දකින්න පුළුවන්. එතකොට බලන්න විදින වෙලාවේදී මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන ඉන්නේ කොහොමද කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. ඉන්නේ හරිය තියෙන ඔක්කොම අමතර විස්තර. දැන් මේ පාඩි වෙලා ඉන්නකොට පොළවේ වැදිලා තින්නේ නිශ්චලව යටිපත් යටි පහටි ප්‍රදේශය. ඇවිදිනකොට ඒක නෙවෙයි කොහෙද වදින්නේ කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි සක්මනේ සතිය කියන්නේ. ඊට පස්සේ ඒ දේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ විදිහට තමයි එක තැනක පියවර 20ක් 25ක් කියලා මම දැනගන්න තියෙනවා 10ක් කියලා අන්න ඒ විදිහට වැඩි වෙනවනම් මුලින්ම සක්මනේ දියුණුව ලැබෙන්නේ ප්‍රමාණාත්මක වශයෙන් තමයි. ඊට පස්සේ ඒ පය වදින එක විලුවෙන් පටන් අරගෙන ඉදිරියට යනවද මුළු පතුලම වදිනවද දැනෙන්නේ බාර ගතියක්ද, සීතල ගතියක්ද, නිශ්චල ගතියක්ද, චංචල ගතියක්ද කියලා ගොඩාක් තොරතුරු ලැබේ. ඒක ඔක්කොම ප්‍රමාණාත්මක නෙමෙයි ගුණාත්මක තොරතුරු. ඒක නිසා Tamanට ඉඳගෙන මම ඇවිදින්න ඉන්නවා කියන එකට හිත ගිහිල්ලා තියෙනවා නම් මේකට අපි කියන්නේ ඉදියව්වට හිත යනවායි කියලා සක්මනේ ඉච්චරමයි. ඊටු ටික ඔක්කොම තියෙන්නේ අනවතතර පිට ගියොත් ඉරියව්වට නැවත ගැනීම සඳහා ඉතින් ඒක නිසා බොහොම සරල දෙයක් කරන්න. ඉතින් මගේ පරම සින්දුව තමයි ඔකට කියන පිණි පාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි. අනික ඔක්කොම මේ මේ ඕනෑමට වැඩිය හිතන්නේ යමෙන් ගන්න ප්‍රශ්න. ඒ ටික නෑ පොඩි ළමයින්ට කියනකොට. පොඩි ළමයින් මොනම ප්‍රශ්නයක්වත් දැත්තේ නැහැ කියපු ගමන් ඒ ළමයි ගියොත් එහෙම ඔයගොල්ල ඒක විනාඩි 4න් කියලා දෙනවා සක්මන් කරන්නේ කොහොමද කියලා. ඒ ධර්මතම සරලයි හිත ඇවිදිනකොට ඇවිදින බව දන්නේ කොහොමද? දන්නේ හැටි කියන තාලෙන් හිතා ගන්න පුළුවන්. දැන් තාම ප්‍රමාණයේ වශයෙන් සතිය වන්නවාද නැත්නම් ගුණාත්මක වශයෙන් සතිය වන්නවාද කියලා. ඒක නිසා දිගට කරගෙන කරගෙන යනකොට තුන්වෙනි වார்த்தාවේ තිබුණා වගේ දිගට වාර්තා කරන්න. වාර්තා කරනකොට Tamanටම තේරෙයි එන්නේ එන්නේ එන්නේ ප්‍රමාණය සහ ගුණාත්මක වශයෙන් වර්ධනය කරනවා. ඉතින් මම ඉල්ලා හිටිනවා වැඩමුළු සංවිධානයේ සුදුසු වෙලාවක් බලලා මේ නැත්තම් මේ සක්මන පිළිබඳව හදලා තියෙන වීඩියෝ පටිය බලපෑම අවස්ථාවක් ලබා දෙන්නේ කියලා කී දෙනෙක් ඉන්නවද මෙතන මේ වීඩියෝ පටිය බලපු නැති අය කියලා අත උස්සලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලන්ට වැරිලා එන්න වෙනවා ඊගාව ආත්මේ වැඩිලා මේක වෙලා. දැන් ටිකක් ලේට්. ප්‍රශ්නයක් නැහැ අපි බලමු මේ ඒක පිච්චරම පමා කරන්නේ නැතුව හැකි ඉක්මනට ලබලා දෙන්න. ඒ කියන්නේ මේ මේ මෙල්බන් සති කණ්ඩායම මේ පොදු අනික් අයට මේ තොරතුරු දෙන්නේ නැති ඉරිසියාවකුත් තිබිලා තියෙනවා. එහෙම කරන එක හරියන්නේ නැහැ. ඒක නිසා අපි බලනවා මේ ප්‍රතිපාසල වීඩියෝ පිටිය සුදුසු වෙලාව බලලා පෙන්නඳ ඊට පස්සේ උනත් කමන්නේ මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි දැන් යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මෙයත් සක්මන් භාවනාව පිට ප්‍රශ්නය. ගෙදරදී මෙතනදී සක්මන් කරන විට ටික වෙලාවකට පසු ඥානි 6කට පමණ පසු මම ප්‍රොෆයිල් එකේ යනවා වගේ දැනෙනවා. එකම ස්පීඩ් ප්‍රිතම් එකෙන් නමුත් මම සතියෙන් දැනෙනවා heel toe tip heel toe lip යන ආදී. වෙනස් සිතුවම් යටි සිතින් දැනෙද්දීම සක්මන් කරනවා. උදාහරණයක් ලෙස ආ මේක ස්වාමීන් වහන්සේට කිව යුතුයි ගෙදර ගිහින් වෙන තැනක ඇවිදින්න ඕනේ ආදී වශයෙන් වෙනස් සිතුවිලි. මේ ෆෝමේෂන් ගතිය මගහරින්නට මම පිළිපස්සෙන් පිළිපස්සට සක්මන් කරලා බැලුව විට මගේ අවයනස් එක අවධානය වැඩි වුණා. ඉස්සරහට කීල් ටෝයි ලිප් වශයෙන් සහ පිටිපස්සට යන විට ටෝයි කීල් ලිප් වශයෙන් කල විට අර ඔටෝමැටික් ගතිය අඩු වී සතිය වැඩි වුණා. ස්පීඩ් එකත් අඩු වුණා. මා යන පාර වැරදිද කියලා කරුණාවෙන් පහදා දෙන්න. නිර්වාණ සරණ. සමහර විටක අර එකම පුරුදු සක්මණේ නිතිපතා කරනකොට ඒක ඉබේ කරනවා වගේ ස්වයංක්‍රීයව සිදුවෙනවා වගේ සිදුවෙන්න පටන් අර ගන්නවා ඒක අර බුද්ධිකලාවෙන්ට පෙර නිමිත්තක් කියලා ගන්න පුළුවන් මේක කරන දෙයක් නෙවෙයි පටන් ගන්නකොට කරන දෙයක් උටාම නිකන් සක්මන් භාවනා කියලා විශේෂ තොරන් ගහගෙන පටන් ගන්නවා ටිකලා කියනවා පස්සේ ඒක නිකන් ඔය රූකඩිය විදිනවා තේරෙනවා ඉතින් ඒක හොඳ ලකුණක්. එහෙම නැතුව මේ කෙරෙන ගමන් සක්මන කෙරෙන ගමන් හිතනවා නම් රූප බලනවා නම් සද්ධානවා නම් හොඳ නැහැ. කෙරෙන ගමන් එහිම හිත නිමග්න වෙලා තියෙනවා නම් කරන සක්මන්ට වැඩිය හොඳයි කෙරෙන සක්මන. ඒ නිසා ඒක කඩලා ආයතයක් පිටිපස්ස පිටිපස්සට යන ගමන් කලබල කරන්න අවශ්‍යතාවයක් නැහැ. එimhe කරපස්සට ගියයි කියලා වැරද්දකුත් නැහැ. නමුත් ඒ නිසා යම් වෙලාවක සක්මන අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා නම් එතකොට තමයි දන්නවනම් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. මම හිටගෙන නෙවෙයි ඉන්නේ කියලා. මම නිදාගෙන නෙවෙයි ඉන්නේ කියලා. එතනින් තමයි ඇත්තටම සක්මන භාවනාවක් වෙන්න පටන් ගන්න ඉතින්ද තමයි. කරන තාක්කල් මේ තාම මේ ගොඩනැගිල්ල හදන්න අඩිතාලම දාන එක විතරයි කරන්නේ. ගොඩනැගිල්ල හැදිල්ල පටන් ගන්නෙ ඉබේම වෙන්න පටන් ගන්නවා. හරියට හුස්ම ගන්න එක ආයාසයෙන් කරන්න ගියොත් ඒකට ආනපන සති භාවනා කියන්නේ අමාරුයි. අනායාසයෙන් යන්නේ ඊට පස්සේ තමයි මේ ආනපන සති භාවනාව නැත්නම් සතිය වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් අර සාමාන්‍ය හුස්ම ගන්නවට වැඩිය මේ වගේ තැනකට ඇවිල්ලා සිල් අරගෙන හුස්ම ගන්නකොට මොකද්ද අමුත්තක් තියෙනවා. හුස්ම ගන්න හදනවා ඒකට. ඒ නිසා භාවනා සංකත වෙනවා. ඒකල්ලා කරන්න දෙයක් වෙන ක්‍රමයක් නැති නිසා එහෙම කරලා ඒක ස්වභාවයෙන් වැටෙනකන් ගියාට පස්සේ තේරෙනවා භාවනා නොකර හිටියනම් නැත්නම් ආනාපාන සතිය නොකර හිටියනම් හුස්ම ගන්නවා. ආනාපාන සතිය කරන්න ගියාම තමයි මේ કૃතිම හුස්ම එහෙම නැත්නම් ආයාස කර හුස්මත් ඒක අනායාසින් යන කොච්චර කල්යන්න ඕනද ධර්මපා භාවනා පටන් ගන්න. ඒ වගේ තමයි සක්මණට ගියාට පස්සේ අපි කොච්චර දෝ බලන්න හැතැම්ම නැහැ වගේ ඇවිදිනවා. ඒක සක්මන් කරන්න ගියාට පස්සේ අපි કૃතිම වෙනවා. ඒක වළක්වන්න බෑ. කවදා හෝ ඒ કૃත්‍රිම භාවයේ ඉක්මවලා අපිට පුළුවන් වුණොත් සක්මන වෙනවා මම හොඳටම දන්නවා මම රූප බලනවා නෙවෙයි සද්ධාහනව නෙවෙයි හිතනව නෙවෙයි වේදනාව විඳිනව නෙවෙයි මම ඇවිදින බව දන්නවා කියලා ඒ අනායාසයෙන් වෙන ඔටෝ පයිලට් එක මෝඩ් එකේ දාගෙන යන්න ගියා නම් එතනින් එහාට ආතතියක් නැහැ. එතනින් එහාට කරන්නෙකුත් නැහැ. එතනින් එහාට අතහනෙකුත් නැහැ. අන්නේ ආතතිය අසහනෙ නැති කරන්නෙක් නැති තත්ත්වෙට හිතේ පුදුමාකාර බයක් තියෙනවා. මේක නිකන් පාලනයෙන් ගිලිලා ගියා වගේ. එහෙම නැත්නම් භාවනාවක් කියන්න පුළුවන්ද මේකට? කියලා මේක ආයෙ මිරිකලා ගන්නවා. එතකොට තමයි පිටිපස්සේ පිටිපස්සේ යන්න හදනවා. අයියෙන් මෙනෙහි කරන්න හදනවා. ගලක් පාගලා බලන්න හදනවා. ආහන්නේ වගේ වැඩ කරන්නේ අර මේ වෙන්න තියෙන දේ අනායාසයෙන් වෙන වෙන වෙන එකට බුදුම වයක් ඇතුළත තියෙනවා. ඒ නිසා අනායාසයෙන් වීම හොඳයි අනායාසයෙන් වෙද්දිම මේ සක්මන බව දන්නවා. දන්නේ නැත්නම් නැත්නම් අනායාසයෙන් යනවා කියලා හිතවිලි වලට වේදනා සද්ද වලට යනවනම් රූප බලන්නේ යනවනම් පමණක් අර විදිහට මෙනෙහි කරපින් නැවත පායට හිතේ ඉවර ගමක් නැහැ. නැත්නම් අනායාසයෙන් යන ගමන් තමන්ට විවේකීව බලන්න පුළුවන් බලන්න තමන් සක්මන් කරන තියා තමන් බලන ස්වරූපේ ලොකු දිනුවක් වෙයි. කර ස්වාමීන් වහන්සේ ඊළඟ පරයන්ක භාවනා පිළිබඳ ප්‍රශ්නය. පරයන්කයේදී හුස්ම රැල්ලට සිහිය තබාගෙන සිටන විට සමහර අවස්ථාවලදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ සිට ඇතුළට ඇතුළට ගොස් නැතිව යයි. සමහර විට එසේ ඇතුළට යන ස්වභාවය නැවත සිහියට ගොස් නැවත ශරීරයේ ඇතුළට ගොස් නැතිව යයි. මේට කරුණාකර උපදෙසක් දෙන්න බලන්න. දරුවන් කරන්න. ඒ කියන්නේ ආනාපානයේ හැඩ ඒක හැඩ කියලා නෙවෙයි කියන්නේ සාමාන්‍යයෙන් සටහන් සහ ආකාර වෙනස් වෙනවා. අපි මේක අරමුණක් කරන්න ගත්තොත් නිමිටි කරන්න ගත්තොත් මේක නිත්‍ය වශයෙන්ම හැඩ ආකාර සටහන වෙනස් නොවි සිටිය යුතුයි කියලා හිතුවොත් මේ විදිහට වෙනස් වීම ප්‍රශ්නයක් වෙනවා. නමුත් බලන්න තියෙන්නේ මේක වෙනස් වෙන බව දකින්න තමයි මේ බලන්නේ. ඒ නිසා ඇතුළට යන්න පුළුවන් පිටට යන්න පුළුවන්. ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන්. ගොරෝසු වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන්. ඈත වෙන්න පුළුවන් ලඟ වෙන්න පුළුවන්. අතීත නාගත වර්තමාන වශයෙන් යන්න පුළුවන්. ඒ ටිකේ දැකිය යුතු ආකාර 11ක් තියෙනවා. මේකේ මේ හතරයි කතා කරලා තියෙන්නේ. ඒ හතරත් ප්‍රශ්නයක් කරගන්න. නමුත් එතකොට අපි කොහොමද මේ 11 ආකාරයෙන්ම දැකලා ආනාපාන දැක්ක කියන සත්‍යට යන්නේ? මෙහෙම එනේනේදී ප්‍රශ්නයක් කරගත්තොත්. එහෙම නැත්නම් භාවනාවෙන් ලැබෙන උත්තර ප්‍රශ්න කරගන්න එකයි මේ ලියමනේ පේන්නේ. ඒකට හේතුව සුත්තමේ ඥානය ඇහිලා තිබිලා නැහැ. මේ ආනාපාන 11 ආකාරයක් තියෙනවා අජ්ජත් බහිද්දා. ගොරෝසු සියොම් ළඟ දුර මනාප අනාප අතීතනාගත වර්තමාන වශයෙන්. ඉතින් ඒ ඔක්කොම දකිනවා ප්‍රශ්නයක් නෙවෙයි. හිත වෙනකොට අනිකුත් ඒ ඒ පැතිකඩවල් වුණත් දැක ගන්න පුළුවන් වෙයි. ඒ සඳහා අපේ වෙන්නේ මේ විනස් වීමට සාදර වෙනවා. ඇතිව නැති වෙන බවට සාදර වෙනවා. අනිත්‍යතාවයට සාදර වෙනවා. ඒකට අපි කියනවා අනිච්ච සංඥාව කියලා. 아무ත් අපිට භාවනා නොකරන කෙනා ගාව තියෙන නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥා එක්කනට දේවල් වෙනස් වෙනවා දකින්න ලොකු බයක් ඇති වෙනවා. අමරලි වටනවා දකින්නකොට කොණ්ඩ ගැහ පැහැිනවා දකින්නකොට එක එක එක එක දේවල් ප්‍රශ්න බාටපත් වෙනවා. නමුත් මේ වෙන්නේ හොඳ දෙයක්. ඒකට ඒ සුතුමේ ඥානෙත් ලැහැත්ති කරන යන්නේ සූදානම් මනසක මුත් යන්නේ ඔය මදි අනිකුත් ආකාර ඔක්කොම දැකපු දවස තමයි ආනපන දැක්කා කියලා කියන්න පුළුවන් වෙන්නේ කියලා සර්වඥාසි දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ බේන තියෙන අනිකුත් සියලුම සටහ සියලුම ආකාර දිගට බලමින් යන්න යන්න අරමුණ සහ මෙනෙහි කරන හිත අතර තියෙන පරතරය අඩු වෙන පටන් ගන්නවා. මේක ප්‍රශ්න කරන්න ගත්තොත් හිත ආයෙත් ඈතට ගිහිලා නන්නත්තර වෙනවා අතිරේක හිතවිලි වලට යට වෙනවා. ප්‍රශ්න මතුවෙන නිසා මේකට සාදරෙන් යන්න හොඳ දෙයක් බවට තීන්දුව අරගෙන අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. මම භාවනාවට තරමක ආධුනිකයෙකු වූමි. නිවසේදී අලුයම පැය භාගයක පමණ කාලයක් භාවනාව කළේ. පරියන්කේදී සිත ශරීර ඉරියව්ව වෙත යොමු කොට ටික වේලාවකින් නාසය ආග හරියේ හුස්ම හැපෙන බව දැනුණත් ඒ පැවතියේ ඉතා ටික පිටි කාලයකදී. සමහර අවස්ථාවලදී දීර්ඝ කාලයක් පැවතියත් මාහට මේ දුස්පදන්නේ ආයාසයෙන්ද යන සැක නිසා මා ඒ සිත ඉවතටගෙන නැවත මුල සිත භාවනාව ගෙන ගියෙමි. නමුත් දැන් தත්ත්වය වෙනස්ය. පරියන්කදී පරියන්කයේදී ශරීර ක්‍රියාවට සිත යොමුකොට ටික වේලාවකින් ඉරායාසයෙන් බලා සිටන විට කිසිම පුෂ්ප පිළිබඳ දැරීමක් නැති වූද වටපිට ශබ්ද හොඳින් ඇසුණත් ඒ පිළිබඳව කිසිම සිතුවිල්ලක් නැත. වේදනාව මින් පෙර පැවතියත් ඒවා නැති වී කය සැහැල්ලු වේ. යම් ආලෝකයක් මතුවී නැති වී යයි. වෙන සිතුවිලි පැමිණියත් මා ඒවා සිතුවිලි දෙස පැහැර කිරීමට පුරුදු වෙමි. මේ පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව පතමි. මේ රචනයේ මුල් හරිය යොදවලා තියෙනවා මූල කර්මස්ථානයේ සිදුවෙන වෙනස්කම්. ඒක එක එක අවස්ථා විස්තර කරන්න. දෙවෙනි භාගයේ ගොඩක් වෙලාට විස්තර කරලා තියෙන්නේ පිටින් එන බාධක කරදර වගේ දේවල් වැඩ කරන හැටි අපි මේ දෙක එකතු කරලා ගත්තොත් මේ සිද්ධිය ලියන්න පුළුවන් මූල කර්මස්ථානට සාපේක්ෂව. ඒක විස්තර කරනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආනාපාන වගේ අරමුණක් ගත්තොත් යෝගාවචරයට අර ඉස්සලා කිව්වාගේ 11 ආකාරයේ ප්‍රධාන අවස්ථා තුනක් පෙන්වනවා. තාම ගොරෝසුවට පටන් ගන්නකොට හුස්ම ආයාසයෙන් ගන්නවාද කියන තරම් ගොරෝසු හුස්මක් තේරෙනවා. ඉතින් ඒකම නෑ ආයාසයෙන් ගත්තත් කමක් නෑ අනායාසයෙන් ගත්තත් ගන්න දැන් හුස්මේ හිත තියෙනවානේ. ඒකට කයේනේ හිත තියෙන්නේ. සතිය තියෙනවානේ කියලා. එතකොට ඒක අනායාස වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර ආයාස උණයි කියලා හිත කරදර ගන්න නැහැ. චෝදනා කරන්නේ නැති කර කරනවා. සතිය තියෙනවානේ. එතකොට මේක මධ්‍යම ප්‍රමාණයට වැටෙනවා. ඊට පස්සේ දැනගත්තොත් මේ හුස්මට ගැටෙන්නේ නැතුව යන්න ගත්තොත් මේක වෙන්න තියෙන එකයි දීගං වාස සන්තෝ දීගං අස සාමිච්ච පජානාතෝ ඊට පස්සේ රස්සං වාස සන්තෝ රස්සං අස සාමිච්ච පජානාති වෙනවා ඉතින් ඒ දේ ලබන්න නම් දීර්ඝ ගුරුසුර ප්‍රමිච්ච උස්ම සියුම් වෙලා මධ්‍යම වෙලා යන්න නම් කලියොත්තේ මොකද්ද කියලා හොත් කියන්නේ මොකක්වත් නොකර බලහින්න එක විතරයි ඒක තමයි අපිට බැරි අපි වෙන වෙනස්කම් එක රණ්ඩු වෙන්න හදනවා යටෙන්ඩ හදනවා ඒකට උත්ම සියුම් වෙලා ආයෙ ගොරෝසුන ආයෙ සියුම් වෙනවා අර එක දිගට වැඩේ වෙන්නේ නැහැ. යම් විදිහකට මේ කලාව දැනගත්තොත් නැත්නම් මේ ප්‍රගමණය ප්‍රතිපදාවේ දියුණුව එනකොට හුස්ම තැම්පත් වෙන්න පුළුවන් කියලා මේක අතිශයම් තත්ත්වයටපත් වෙනවා. ඒ අතිශයම් තත්ත්වයටපත් වෙනකොට යෝගාවචරය මේ උතුරුතරු දිහා බලාගෙන යන ගල්පන්තියක් උතුරුතරු නොපෙනී ගියා වගේ වෙනවා. එහාට උතුරු දකුණ මාරු වෙන්න ගන්නවා. දැන් යන්නේ යන්න ඕන පැත්තටද නැද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ රූප ධර්මයෙන් තියෙන සංඥාව, රූප ධර්මයෙන් තියෙන නිමිත්ත අරමුණ නැති වෙනවා. ඒකට යෝගාවචරයට කලබල වෙනවා. මේ සතිය එක දිගට පවතිනවද නැද්ද කියන එක දන්නේ නැත්තම්. එයා හිතනවා මේ අරමුණ නැතිවීම සතිය නැතිවීම කියලා. අරමුණ නැතිවීම සමාධිය ගැනීම කියලා. එතකොට ඒකම හිත ප්‍රශ්නයක්. ඉතිවිගෙන්න පටන් අර ගන්නවා. නමුත් දන්නවනම් ගොරෝසු හුස්ම හොඳයි. මධ්‍යස්ම හුස්ම, මධ්‍යස්ත හුස්ම ගැන සියුම් හුස්ම මම මේක දැන් අරසා කරගන්න ඕනේ කියලා ඒ ලබාගත් සති ධාරාව සමාධිය අරසා කරන්න ගත්තොත් අර වගේ හිතවිලි ටිකක් කලබල කිරීම ටිකක් ඇවිල්ලා ඒකටත් අර හුස්මට කරපු වැඩිමයි කරන්නේ. දේශ බලනින්ද එතකොට ඒකත් අපත් වෙනවා. ඒ නිසා මේ මෙතන ඉන්න කාටවත් කරපු එකක්වත් පිච්චෙන්නේ එක්කෙනෙක්වත් නැහැ. නමුත් ඒ ඒ වෙලාවේදී පිළිපැදිය යුතු ආකාරය අනුග්‍රහ කළ යුතු ආකාරය ආර්ථා කළ යුතු ආකාරය දන්නේ නැති නිසා අපි අර tempත්තේ කියනකොට ආය අවශ්‍යන එකයි කරන්නේ. ඉතින් එතකොට භාවනාව නැවත නැවත අලුත් වෙනවා හොදෝද මඩි දෙමිලක් වෙනවා. ඒ කියන්නේ හරියට මේ බත්තලි උතුරාගෙන එනකොට ඒකට ඇල්ලතුර ටික වැක්කේනවා. එතකොට වෙන්නේ තැන් බීගෙන ආව බත්තටේ කුඩම් ගැහෙනවා. ඒ නිසා ඒක දිගටම තැම්බෙන්න දෙන්න නම් භාවනා කරන්න ඉස්සරවතරතුරු දීලා වැඩන්නේ නැහැ. භාවනා කරන ගමන් කියන්නේ වෙයි. එහෙම තැම්පත් වේගනේ යනකොට අර හුස්ම චක්මන කරනකොට යහනායාසයෙන් වෙන්න හදනවා වගේ. ඒකට හේම වෙන්න දෙන්න. වෙන්න දිවිවල තැම්පත් මට්ටමට ගියාට පස්සේ මේ නාම ධර්ම වලින් පොඩි ඇවිසිල්ලක් වෙනවා. වෙන්න ඉඩ තියෙනවා. වෙන්න වෙන්න ඕනේ. හිතවිලි බය වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙලා. වේදනාව නැතිව එන්න පටන් අර ගන්නවා. පුංචි ශබ්ද පවා බිල්ල කරදර කරන්න පටන් අර ගන්නවා. ඒතර දැනගන්න ඕනේ දැන් ඉන්නේ කොහොම සියුම් තත්යක. ඒ දිහාටත් මේ වේදනා හිතිවි ශබ්දවලට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ ඇතිවෙච්ච එකලසම මේ ඇතිවෙච්ච සංහිඳියාවම පස්සම්බනේ කියලා මේකට කියන්නේ අරගෙන හිටියොත් ඒවත් එහෙම තැම්පත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් භාවනා කරද්දී බොලක පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙන්නේ නැහැ. ඒ හුරු වෙලා, කාලසටහනට හුරු වෙලා, ආහාරවලට හුරු වෙලා, පිළිසෙට හුරු වෙලා, අදියට සක්මන්ට හුරු වෙන්න වගේ මේ වැඩේට හුරු වෙනකොට තමයි ඔය තැම්පත් ගතිය එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තැම්පත් තුන සමහර 50ක් විතර ප්‍රදේශයක් ඒක සතුට වෙන අතර 50ක් විතර බය වෙනවා. ඒ තැම්පත් වීම සතිය කැඩීමක් විදියට සමාධිය ගැන. එහෙම නැත්නම් තව කෙනෙක් tempat කරන්න උත්සාහ කරන කරන්න උත්සාහ නිසාම tempතුන් නැති වෙනවා. ඒ නිසා ඒ බබෙක් ඉදි කරනකොට කොහොමද නැලවිලි කවි කියන්නේ කියන එක බබාගෙන් ගන්න හම් වෙන්නේ. ඉස්සෙල්ලා හයියෙන් නැලවිලි කවි කිව්වට බබාට ඉඳ යනකොට ටික ටික ටික ටික නැලවිලි කවි අඩු කරන්න ඕන. ඒකට ඉතින් බබාලා හම් වෙන්න ඕන. අනිත් කරන්න අමාරුයි ඔබ. බබාලා හම්බෙච්ච නැති ආද නැලවිලි කවි කියන හැටි කියලා දෙන්න අමාරුයි. නමුත් මේ වෙලා තියෙන්නේ මේක ඒකට අනුග්‍රහය කිරීම සඳහා මම මේ කතා කරන්නේ. මම හිතනවා මේ කරන කතා කරන වචන නිසා තේරුම් ගන්න පුළුවන් වේවා කියලා තේරුම් ගනිවි කියලා. සම්පත් වෙනකොට සම්පත් වෙන දේට සම්පත් වෙන්නේ දැරලා පුළුවන් තරම් ඒකට අනුග්‍රහ කිරීමේ කලාව ඉගෙන ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට සිත වරහන් ඇතුළේ සිහිය નિરાයාසයෙන්ම ආනාපාන සතියට නොව වරහන් ඇතුළේ හුස්ම ඉහළට ගැනීමට හා පහළ ගැනීමට නොව ආනාපානය නිසා ඇතිවන සිත සිහිය පිහිටයි. ඇතිවන සිතේ ස්වභාවය කෙරෙහි සිත පිහිටයි. මට වැරදිලාද නැත්නම් ඒ નિවරදිද අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඒ નિවරදි නම් මින් ඉදිරියට යන්නේ කිසිදයක් නැත් පහදා දෙන සේක්වා. ඔය ඒකට සිත හිතේ සතිය සිටී පිහිටියා කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂ කරන්නේ මොකෙන්ද අත්දකින්නේ මොකෙන්ද අත්විඳින්නේ කියන වචනේ කියනවනම් අපිට පාර්ශව කරුවෙක් කියලා සාකච්ඡා කරතයි එමේ මගේ හිත හිත සතිය හිතට යනවා කියලා කිව්වට මේ මොකක්ද දකලා කියනවද කියලා දන්නේ නැහැ ඒ නිසා ආනාපානෙට ගියාම මට වැටෙන්නේ මෙහෙම නැත්නම් ආස්වාදයට ගියාම වැටෙන්නේ මෙහෙම ප්‍රසආසයට ගියාම වැඩෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ආස්වාද ප්‍රසආසනේ හිත හිති සිටි සතිය හිතට ගියාම වැටෙන්නේ මෙමය කියලා මේ වැටෙන කාරණාව නැතුව කොච්චර විස්තර කරන්න ගියත් මේ ආහසේ චිත්‍ර අඳින්න හදනවා. නැත්නම් ආහසට ඉනිමම් බඳින්න හදනවා වගේ ගනුදෙනුවක් වෙන නිසා කරුණා කළා. එක්ක සභාවට දැන් කියන්නේ නැත්නම් අනිත් දවසේ මේ ප්‍රශ්න 14 ඉදිරිපත් කරන්න මගේ හිත ආනාපානට වැඩිය සමා වෙන මගේ සතිය ආනාපානට වැඩිය හිතට යනවා කියන්නේ මොකද්ද කොහොමද මේක අත්දකින්නේ කියන එක ඒතරතර නැතුව අමාරුයි මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ගන්න. දැන් කැමතිද කීප එක නත උසන්ඩ එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒ අතීතේ නැතුණාට කමන්නේ අනිත් දවසේ මේ ආනාපානට ගියාම වැටෙන්නේ මොකද්ද නැත්නම් ආස්වාස ගියාම වැටෙන්නේ මොකද්ද ප්‍රස්වාසයට ගියාම වැටෙන්නේ මොකද්ද හිත සතිය හිතට ගියාම වැටෙන්නේ මොකද්ද කියන කාරණා තුන තමන්ගේ වචනේ තමන්ට වැටෙන විදිහට ඉදිරිපත් කරන්න නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉදිරියට යන්න. ගර්භවහන්ස මම පරියන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ ඉන්න ඉරියව්වට හිත යොමු කරන අතර ඒ ඉරියව්වට හිත යොමු කර ටික වෙලාවකින් කය සැහැල්ලු බවට පත් වේ. ඉන්පසු සිතිවිලි බලාගෙන එන අතර සමහර විට ඒවා මතේ මතක සිටී. බොහෝ විට සිතිවිලි මතේ මතක නොසිටී. මගේ මුළු පරයන්ක භාවනාවම මෙසේ සිතුවිලි වල පවතී. මට එය බාධාවක් නොමැත. මුලදී මට භාවනාව වැරදියට කරන්නේ යයි සැකයක් පැතුණද දැන් එම සැකයද නැති වී ගොස් ඇති අතර මම මුළු පරයන්ක භාවනාව තුළම තරම්ක මත්ගතියක් සමග සිතුවිලි වල සිටී. එසේ සිටියා කියා පසුතැවීමක් නැත. ඒ වගේම මානට පිට කයට ගැනීමට වුවමනාවක් නැති අතර උත්සාහයක් දැරගනී. සමහර විට විරායාතයෙන්ම සිත කයට පැමිණේ. අවුරුද්දක් පමණ සිට මේ ආකාරයෙන් භාවනාව පවතී. මාහට ඒ ගැන කනගාටුවක් ද නැත. මා මුලදී භාවනාව පටන් ගත්තේ මේ භවයේම මාර්ගඵලයක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒ යෝගනාව නැති වී ඇත. සතර අපායට කියන බයද නැති වී ගොස් ඇත. භාවනා කිරීමට මුලදී තිබුණු වොමනාවද නැති වී ඇති අතර පුරුද්දක් ලෙස හැමදාම අඩුම තරමේ පැය භාගයක් හෝ භාවනා කිරීමට උත්සාහ කරමි. එදිනදා ජීවිතයේ බොහෝ අවස්ථාවල සතිය පැවතිය හැකිය. මෙය මට දැනෙන්නේ මගේ හිස පිටුපස කවුරුන් හෝ හිත මට සතිය පැවැත්වීමට උපදෙස් දෙන ගතියකි. මම සක්මන් භාවනාව වැඩි සක්මන් භාවනාවට වැඩි කාලයක් යොමු නොකරමි. වැඩි වශයෙන් කෙරුණියේ පරියන්කයයි. මගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ කාර්මිකව ඉඳාසිටි. කාරණා දෙකක් මතක් කරගන්න පුළුවන්. ඒකෙන් වෙනසක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එකක් තමයි හිතවිලි තිබුණන හිතවිලි වල තිබුණ හිත වරින් වර කයට එනවා කියලා මම කියලා තියෙනවා කොහොමද දන්නේ මගේ හිත හිතවිල්ලක කියලා දැන් කයට ආවයි කියලා. අන්නේ කයට පැමිණිච්ච බවට ලකුණ අත්දැකීම ප්‍රත්‍යක්ෂණය කරපු කාරණාව මේකේ ලියනවනම් ඒකෙන් ලොකු මේ සාක්ෂියක් ලැබෙනවා. දෙක සක්මට හිත නොයදුවොත් ওই වගේ ප්‍රශ්න එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා 50ට 50 සක්ම දාන්න කියනවා. ඒ නිසා Tamanට අවශ්‍ය නම් ප්‍රශ්න නැත්තම් උඹගේ අර දෙයක් ඇත්තේ නැහැ. මේක ගොනු කරලා මේකට තේමාවක් දීලා මේ භාවනා ගෙනියන්න දෙකක් අවශ්‍යයි. හිතවිලි තිබුණ හිත කයට ආවයි කියලා කොහොමද දන්නේ? මොකින්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? දෙක භාවනා කරනවා කියන්නේ නැතුව සක්මනේ සතිය පිහිටවන්න. පිහිටවල උත්තර දෙක වාක්‍ය දෙක ලියනකොට තමයි තේරෙනවා මේක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂද්ද කියලා. ඒක නිසා ඒක කාරණා දෙකෙන් අපිට මේ මත්කතිය නැති කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය පැයක පරයන්ක භාවනාව කිරීමට අධිෂ්ඨාන කර අදිස්ථානයක් කර ඉඳගෙන ඉන්න ආකාරය මෙනෙහි කළමි. විනාඩි දෙකක් පමණ කාලයකදී හිත ඒකාග්‍රතාවය වෙත යොමු විනි. ආනාපානයේ සියුම්ව නොදැනෙන මට්ටමේය. ඒ දෙස බලා සිටින විට බාහිර අරමුණු ශබ්ද සියුම්වට දැනේ. ඒ වායින් බාධාවක් නොවන බව දනිමි. සතිය හොඳින් ඇති බව තේරෙන්නේ මේ සියලු දේ ගැන හොඳින් දැනීමක්, ඒවා වෙනකොට හඳුනා ගැනීමක්, ගැනීමක් ඇති නිසාය. ටික වෙලාවක් මෙසේ සිටින විට ශරීරයේ සියුම් කම්පන චංචල ස්වභාවයන් තේරුණේ. වරහණති උදාහරණයක් ලෙස මෙම කාමරයේ එයා කන්ඩිෂන් එක වැඩ කරනකොට තිබෙන පෝෂාවත් ඒ ඔටෝ භූමිට දැනෙන නිශ්ශබ්දතාවයක් වගේ. මේ අවස්ථාවන්හිදී සිතෙහි ඒකාග්‍රතාවය හොඳින් තිබුණා අතර සතිමත්ව බැලීමේදී බාහිර අරමුණු නැතිව ඇත්තනක් බව පෙනේ. එහිදී කිසිම සිතුවිල්ලක් නොදෙනී තත්පර 3-4 පමණ කාලයක් සිටි හැකි අතර ක්ෂණයකින් මෙතන මුකුත් නැහැනේ යන සිතුවිල්ල වෙත සිත යොමු විය. යම් අවස්ථාවලදී ශරීරයේ සුළු කරකැවීම් බෙල්ලැදීම් ආදී දැනුනි. මෙහිදී යම් කිසි කම්මැලි කමක් යයි හැඟීම දරුණ මොහොතේම සිතුවිලි නැති හිස් ස්වභාවය නැතුව ගියේය. මෙම හිස් තැන දෙස බලා සතිමත්ව සිටීමට අවශ්‍ය බව හැඟීම දැනුණු අතර එහෙත් සිතුවිලි පැමිණෙන බවත් ඒ නිසා අකමැත්තේ නැතිව අකමැත්තක් ඇති වෙන බවත් තේරුණි. පරයක් භාවනාවෙන් නැගී සිටි පසුව මෙම සිතුවිලි පිළිබඳ කිසිම මතයක් නැත. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ගැන යම් කිසි උපදේශයක් ලබා දෙනමින් කාර්මික විලාසයේ වහන්සේට දෙවසරක්. මේකේ ආස්ථා තුනක් නැත්නම් මාන තුනක් විතර වෙනවා. පළවෙනි එක මූල කර්මස්ථානේ ආනපානේ දෙවෙනි එක ඒක තුනි වෙලා ගිහිල්ලා විවේක ස්ථානයක් ඊට පස්සේ එනවා ඒ වෙනකොට ශරීරයක තියෙන පණ තියෙන <coughs> බවට තියෙන කම්පන චංචල. ඇත්තටම කියනවා තුනම හැම කෙනෙක් ගාම හැම වෙලාවෙම තියෙනවා. ඔක අනාගෙන පටලවාගෙන තියෙන නිසා අපිට උඩම තියෙන ගොඩම තියෙන වටනායක ගොරෝසු එක පේනවා මිසක් ඒ ත්‍රිමාණ රූපේ බලා ගන්න විදියක් නැහැ. ඉතින් අපි භාවනාදී කරන්නේ මේ තුන වෙන් කරලා අඳුර ගන්න. මෙන්න මූල කර්මස්ථාය තියෙන වෙලාව. මෙන්න ඒ අරමුණ නැති වෙලාව ඒ කොයි වෙලාවෙත් තියෙනවා භවයේ පවතින බවට, මැරිච්ච නැති බවට, නිින්ද ගිල නැති බවට, සිහිය නැති වෙලා නැති වෙලා නැති බවට මොකද්දෝ කම්පනයක්. ඔක්කොම තියෙනවා හැම වෙලාවෙම. ඉතින් එතකොට කිරි ගොමයි මෝත්‍රා එකම භාජනයකට දෙවුවා වගේ එකකවත් වටිනාකමක් නැහැ. එහෙම නැත්නම් කිරි ටික ගොම මට්ටමට බහිනවා. කිරි දෝන වෙලාවේදී කිරි ටික වෙනම භාජනයට අතපය හොදලා බුරුල්ල හොදලා කිරි ටික අරන් තියලා කොම ටික මුත්‍රාට ගාවට කමන්නේ. ඉතින් මේ වෙන් කිරුවේ නැත්තම් ගොවියා දක්ෂෙක් වෙන්නේ නැහැ. ඒ වගේ අපිට මේක තියෙන්නේ පරිච්ඡේද ඥානෙ. පරිච්ඡින්න ඥානෙ. දේවල් වෙන් කරගත්තට පස්සේ ඒක බුදුමහා හරවටනකමක් තියෙනවා. මේ අහක දාන කුණු මේවා ඝන අපද්‍රව්‍ය මේවා කාබනික අපද්‍රව්‍ය මේවා මේ යකඩ බඩු හරීමේ කියලා වෙන් කෙරුවා නම් ඔක්කොගෙම වටිනකමක් තියෙනවා. ඔක්කොම එක වාදිනට දැම්මට පස්සේ කක්ක තමයි. ඒකට ගන්න සක්කිලියක් ඕන. අපි එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහනේ. මේ හැම කුණකින්ම පොහොරා ගන්න පුළුවන් කියලා. ඒක කුණ වර්ගීකරණය කරන එක විතරයි කරන්නේ. ඒක ලෝකේ තියෙන හොඳම ජොබ් එක. අපි ඉතින් අර බත්තින්තුල් තියෙන එක තමයි ප්ලාස්ටික් භාජනයකුත් දානවා. සීරිවිලි වලකුත් දානවා. මීචිල් වල මාරු ඒක ගැන වෙනම රිසර්ච් එකක් කරන්න වටිනවා. අර බත් ඉතුරු වෙච්චාම පොලිතින් බෑග් එක දාලා වතුර යන බටේට දානවා. පොට්ටනි දාලා අන්තිමට කොහෙ මොන සුවේ සිස්ටම් එක තිබ්බත් හදන්න බෑ. කොච්චර පයි ඉවත් ඒව වෙන් කරන්නේ මොකද අර පුරුද්ද. මොකද මේවා ඝන අපද මේවා ප්ලාස්ටික් කාබනික අපද්‍රව්‍ය කියලා වෙන් කරා නම් ඔක්කොම චක්‍රීකරණය කරපු ගම හොඳ පොහොරක් වඩපත් වෙනවා. ඒ නිසා හොඳට බලන්න. නෑ එක එකට තියෙන ආවේනික ලක්ෂණ. ආනාපානයේ ආවේනික ලක්ෂණ තියෙන එක කම්පන තන්ත්‍රයට අදාළ නෑ. කම්පන තන්ත්‍රයට අදාළ ලක්ෂණ ස්ථනට අදාළ නෑ. ඒ ඔක්කොම වැඩ කරන්නේ ඒකනාගේ තරංග ආයාමවල. ඔක්කොම හැම වෙලාවෙම තියෙනවා. ඒක නිසා අපි බැලුවා හොඳටම කලබල වෙච්ච හිතක් ගත්තොත් ඒ හිතේ යට තැම්පත්කම හේම තියෙනවා. ඒ තැම්පත්කම නැති කරන කෙලෙස් වලට බෑ. ඒ හැම වෙලාවෙම මැරිච්ච දෙති බාට කම්පනයක් චංචලයක් ඕන වෙලාවක තියෙනවා. ඒව පේන්නේ අර ගොරෝසුට පේන එක විතර අපිට පේන්නේ. මොකද අපේ හිත දුවන්නේ වැඩිම කෙලෙස්ෙත් තියෙන තැනට ගිහිල්ලා. මිටි තනින් වතුර බහලා යන කෙලෙසයක් තියෙන අපි ගා මොකක් හරි ගොරෝසුම කෙලෙසේ තියෙනවා නම් ඒක තමයි අල්ලන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ වගේ දැනට ඇවිල්ලා ගොරෝසු කෙලෙස් ටික පොඩ්ඩක් අයින් කරන සීල ශික්ෂාවෙන්. ඒකල ඉතුරු දිහා බලනද බලනකොට පේනවා නම් කලවම් වුණොත් කෙලෙස් එනවායි කියලා කියනවා. එක එක වෙන් වෙච්ච ගමන් කෙලෙස් ඊට පස්සේ ඒ වගේ කෙලෙස් එන ගතියක් නැහැ. මනුස්සකම විතරයි ඉතුරු වෙන නිසා බලන්න මේ තුන ওই විවේකකම හැම චිත්තක්ෂණයකම තියෙනවා. ওই කම්පන චංචලය හැම ඉරියව්වෙම තියෙනවා. ඊට පස්සේ ආහනපාන හරි, සක්මන හරි එව්වා වෙනස් වෙන ගති තියෙනවා. ඇත්තටම ආහනපාන කියන්නේ කම්පලයක් තමයි. සක්මන කියන්නේ කම්පන චංචලයක් තමයි. ඒක ගොරෝසු වෙච්ච වෙලාව. ඒ නිසා මේවා එකක්වත් මේ අයින් කරන්න හදන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒක වෙන්කොට හඳුනා ගන්න. අපිට පේන්නේ මේ එක රිත්තේ තියෙනවා කියලා නෑ. තියෙන ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා කියන කාලේ ඉතාලම තුනී පිටි වලට කැපුවොත් එක එක වෙන මට්ටම් වල තියෙනවා. අර කාලයේ සියුම් කරගන්න බැරිකම නිසා අපි ඔක්කොම එක මල්ලේ දාගෙන තියෙන්නේ. ඒ නිසා මේ තුනම හැම වෙලාවෙම තියෙනවා. එකෙක් ඉස්සර වෙනවා. ඉච්චරයි වෙන්නේ. නිකන් හිතන්න ලනු තුනක් අරගෙන අපි තේඩාවක් බරුවොත් කහ පාට ලනුකෝ නිල් පාට ලනුකෝ රතු පාට ඒ ලනපොතල් පැටි පැටි නෑන්නේ බැලුව බැලමට පේතර කහ පාට වෙනකොට උඩ තන රතු පාට ඊට පස්සේ නිල් පාට මොකද ඒ එකිනෙකට ගෙතිලා තියෙන්නේ ඉතින් ඒක වෙන් කරලා හොඳට බලන්න ඒක බලන්න පොඩි ආචීන කන්නඩියක් ඕන නැත්නම් දෘෂ්ටි කෝණයක් නෙවෙයි මගේ කියලා බලන්න එපා මගේ නෙවෙයි කියලා බලන්න මේ ආහනවාන මගේ මේ හිස්තන මගේ මේ කම්පන චංචල මගේ කිව්වොත් ඔක්කොම උණ කිල්ලක් උණ ගොඩක් අනික උණ වඳුරේ තියෙන ඔක්කොම ජාලිත් එක පැටලෙන්න වගේ පැටලෙනවා. නෑ මේ ඇති මේ මෙතන භාවනා කරන ඔක්කොගම ඇති ඔය. කොයි වෙලාවක හරි අපි තේරුම් ගත්තොත් ওই ටික ඔක්කොගම තියනයි කියලා අපි ඔක්කොම එකයි. ඒකට අපි මනුස්සකම කියනවා. අපිට එතෙන් යන්න බෑ. මොකද මේක මගේ කියලා අපි අල්ලගෙන ඉවරයි. මේ හිත විදිහ මගේ, මේ හිතන මගේ, මේ ආහාරපරේ මගේ. උඹට නෑ. උඹලට නෑ මේක මගේ කියන්නේ. ඔක්කොගම එකම කක්කාව තමයි තියෙන්නේ. කිසිම ගෑනු පිරිමි වෙනසක්වත්, වයස වෙනසක්වත්, උගත්කම වෙනසක්වත්, පොහොසත් දුප්පත්කම වෙනසක්වත් නෑ. මෙච්චර මේ කුණ ගොඩක් මගේ කියා ගන්න එපා කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි. හැබැයි මේ මගේ වේදිකාවේ කවුද කුලියට අරගෙන නාටකමක් නටනවා. එතකොට හිතුවොත් මේ ළඟ ඉන්න එකනාගේ හිත කියවන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය එකක් ආවනේ තියෙන්නේ. අහි ඉම්පෝටඩ් කරව කක්කාවක් නැහැ. සුපර් මාකට් වලින් ගන්න දෙයක් නැහැ. හැම කෙනාගම තියෙන එකයි. එකයි අවශ්‍ය කරලා තියෙන්නේ වෙන් කරලා හඳුනගන්න මේක මම කියාගන්න නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන පැත්තෙන් බලන්න පුළුවන් හැබැයි ඒ මට්ටමේ තාම හිත අර මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි නැත්තම් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ වත්තා කියන මට්ටමට යන්න තව පොඩ්ඩක් ওই භාවනා දිගට යන්න ඕන ගිහිල්ලා ඔය නාගරණට කොට නටන්න වෙන්න ඒක වෙලාට තුන් දෙනා මේකට එනවා ඒ කියලාට එක එක එක එක එක තැන් හොඳනවා ඒ තුනක් විතරක් නෙවෙයි තව දේවල් තියෙන්න පුළුවන් මේකේ ඉතින් ඒ නිසා මේ දකින දකින දේවල් ඔත්තැබීමක් කරන්න. හරියට ගේට්ටුවකින් යන කට්ටිය ළඟ ඉන්න ගේට්ටුවේ කාවල්කාරයා මේ වෙලාවට මේ වාහනේ ගියා මේ වෙලාවට මේ පුද්ගලයා ගියා මේ වෙලාවට ගියා කියලා ලකුණු කරන්ඩ බුක් කීපින් කරපු ගමන් පොත් ලැබීමක් කරපු ගමන් මේ ඔක්කොම භාවනා අධ්‍යක්ෂින් බාටපත් වෙනවා මේ පොත් ලැබීමක් කිරුවේ නැත්තම් මේක බියවුලක් එහෙම නැත්තම් පටලවිල්ලක් අවුලක් බාටපත් වෙනවා ඒ වගේම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන පැත්තෙන් බලන්න ඒක භාවනා කරලා මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. අංගෙන්නෙත් නැහැ, රැස්වීදෙන්නෙත් නැහැ. මේ අඟල තිබුණ කක්කා කොණ්ඩෙ නිකන් මේ මොනවාද මේ කොණ්ඩ මොහොතට දාන්න කියලා කොණ්ඩෙ ගැට අරින්නේ. පීරලා පීරලා මොන කොටනද කියලා ගැට අරගන්න එපා. ඒ ගැට ලියා ගත්තට පස්සේ එච්චරයි ඒක තියෙන්නේ. ඒක තමයි මේ මෙවදිහා වගේ ලයක් තියෙනවා වගේ චිත්ත නියාමයක් තියෙන එක නෑ කියන්න බෑ. නමුත් මේවා කොහොම එක හැම වෙලාවෙම තියෙනවා කියන අදහසෙන් බලන්න. ඒකට තමයි තේරෙන පටන් අරගන්නේ භාවනාවෙන් වෙන්නේ මේවා ගැට බැහැරලා ගැට ඇරලා කොණ්ඩේ පීරගත්තා වගේ නිරෝල් භාවයක් විතරයි වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම වසර ගණනාවක සිට ආනාපාන සති භාවනාව කරගෙන යන්නේ. පරයන්කයට ඉඳගෙන ඉතා සුළු වේලාවකින් හුස්ම නොදැනී ගොස් සිත පමණක් ඉතිරිව ඇති බවක් වැටහේ. ඒ සිත තදවී ගල් ගැසුණු තත්වයකට පත් වේ. කිසිම සිතුවිල්ලක් පහළට වේ. නමුත් ඒ බව දැනගන්නා දැනීමක් පවතී. ශරීරයේ දැනීමක් ඇති නොවන අතර ඉදිරිට ශබ්ද හෝ සියලු වේදනා ඇති වී නැති වී යයි. නමුත් ගල් ගැසී පවතින සිත ඒසම පවතින අතර අවදීන් බලා නොසිටියොත් නිින්දට වැටෙන බවක්ද කොතරම් නන්දියෙන් ඒ දෙස බලා සිටියත් ගල් ගැසෙන ස්වභාවයෙන් කිසිම වෙනසක් ඇති නොවන බවක්ද දැනේ. ඉරියව් මාරුවකින් පසුවද ඒ සිටේ ගල් ගැසෙන බව එලෙසම පවතී. නමුත් ඒ බව දැනගන්නා දැනීම අඩු වැඩි වෙමින් පවතී. තවදුරටත් භාවනාව කරගෙන යාමට කරුණාවෙන් උපදෙස් පතමි. සිරුවන් සරණයි. ඒ ගල් ගැසීමේ ස්වරූපයේ අනිත් පැත්ත තමයි අවිසිච්ච ස්වරූපය. ඉතින් ඒ ගල් ගැසීම දිහා බලන්නේ එක්ක නින්දට වැටෙනවා නැත්නම් අවිස්සෙනවා. ඒ නිසා මතක තියාගන්න හිත ගල් ගැහුනොත් ඒ ජවනිකාවේ අන්තිමට තියෙන ඇවිසිල්ල. ඇවිස්සුනොත් ඒ ජවනිකාවේ අන්තිමට තියෙන ගල් ගැහිල්ල. ඒ කියවට මේ සම්පූර්ණ මේ මේ මේ තරංගේ දිගට ඉවසිල්ලෙන් බලන්න බැරි නිසා අපි මේක දිගටම ගල් ගැහිලා තියෙනවා කියලා කියනවා. එහෙම නැහැ. ගල් ගැහිච්ච බව ඒකෙන්ම අන්තිමට වෙලා ඇවිස්සෙන තැනකට යනවා. අපි හිතන ඇවිස්සුනා කියලා කියන්නේ භාවනා කරලා හතිය කරලා කවුරු හරි ඇවිල්ලා හුනියමක් කරලා ඉන්න නෑ. ගල් ගැහිච්ච බවේ අනිත් පැත්ත ඇවිසිල්ල. ඇවිසිච්ච බවේ අනිත් පැත්ත ගල් ගැහිල්ල. ඉතින් ওই දෙකට නටන්න දුන්නාම ඒකට කියනවා හේතුඵල ධර්මය. ඒතකොට මමෙකුත් නැහැ. ඒවට තැවෙන කෙනෙකුත් නැහැ, කරන්නෙකුත් නැහැ. හැබැයි මේ දෙන්න අතර ගනුදෙනුවක් තියෙනවා. ගල් ගැහුනොත් tempත් වෙනවා. මේ ඇවිස්සෙනවා. ඇවිස්සුනොත් ගල් ගැහෙනවා. ආන්නේ ඉවර වෙනකම් පොඩ්ඩක් බලන්න. ගල් ගැහිලා තියෙන වෙලාව දැක්කොත්, ඒ ගල් ගැහිලි ඉවර වෙනකම් බලන්න ඇවිස්සෙද්ද කිව්වද? උදුවට ඇවිසිලා ඉන්න වෙලාව ඉවර වෙනකම් බලන්න ගල් ගැහිලි කිව්වද? ආස්වාසේ ප්‍රසවාසේ ගත්තා. ගල් ගැහිච්ච තැනකින් පටන් ගත්ත ප්‍රස්වාසය උඩෝර කියලා හොන්දටම ඇවිසලා ආයෙ ගල් ගැහිච්ච තැනටපත් වෙලා යනවා. එසේ ආයෙ ආශ්වාසය පටන් ගන්නවා. ඒකත් ඒ වගේ ඇවිසලා ආයෙ තැම්පත් වෙලා යනවා. ඒ අර බෙල් ෂේප් කර්ව් එක බෙල් බෙල් එකක් අනිත් පැත්තට වගේ තියෙන කර්ව් එක මුළු සංස්කාර ඔක්කොටම පොදු දෙයක්. ඉතින් අපි ඒකේ උඩ කොන දැක්කොත් යට කොන දකින්නේ යට කොන දැක්කොත් උඩ කොන දකින්නේ අර සම්පූර්ණ ඒ තරංගය දැක ගන්න තරම් එක දිගට බලාගෙන ඉන්න බැරිකම තියෙනවා. අපි මේ දකින්න දේ ගැන අදහස් ඉදිරිපත් කරන්න හදනවා. විනිශ්චය කරන්න හදනවා, තීන්දුව කරන්න හදනවා. එතකොට වෙන්නේ අපිට චිත්‍රෙ පේන්නේත් නැහැ. මේකම වෙන දෙයක් වලට පත් වෙමින් මේ තියෙන්නේ. අනහොත් අපි කියන නෑ මේක ගල් ගැහලා ඉස්තර වෙලා තියෙන කියලා. එහෙම නැහැ. ගල් ගැහෙනා වගේම ඇවිස්සෙනවා. ඒ නිසා ගල් ගැහිම වුණාට පස්සේ මොනක්වත් නොකරත් ඉවරේ බලන්න මොකද වෙන්නේ කියලා. ඒක විසින් මේ කවුසනක නින්දර දානවා. ඒ දෙක අතර මමයි හිටියත් නැතත් ওই ටික තමයි වෙන්නේ. නමුත්තර නින්දට වැටුණා කියලා මේ තිරේ පිටිපස්සට යන ගතිය අඩු කරන්න පුළුවන් අවදි භාවයේ තියෙනවා. එළඹ සිටි සිහිය තියෙනවා නම් පින්නන්න පටන් අර ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. නාටියට කියනවා නම් චිත්‍රපටියක් බල බල ඉන්න වෙලාවේ කොච්චර වෙලා යයිද අපිට මේකෙන් 150ක අපි අන්ධකාරයේ ඉන්නේ කියලා තේරුම් ගන්න. ඒකට ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට තේනවා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නේ දිගටම ආලෝක කඩම්බයක් වෙනවා. ඉස්සරහින් කෑම් එකක් වැඩ කරනවා. ඒක හරහා බැලනකොට වැහෙනවා. මෙහෙම වෙනකොට ඇරෙනවා. ඒක කැරකෙනවා. ඒ කැරකෙන්නේ විනාඩියකට 1500ක තරම් වේගයකින්. ඒකවල රිදීතරේ ආලෝකයේ අන්ධකාරය ආලෝකයේ අන්ධකාරය. අර ආලෝකයේ එන වෙලාවේ තියෙන සැලුලොයිඩ් එක පේනවා. ආය අන්ධකාරයක් කරන ඊට පස්සේ ඊගාව ස්ලයිඩ් එක පේනවා. මේ දෙක අතරමැද මේ අත මෙහෙම තියනilla ඊගායක මෙහෙම වුණොත් අපි හිතෙන් අත උස්ස ගන්නවා. අත ඇනිමේට් වෙනවා. එනනම් කෙනෙක් කරනා වගේ වෙනම කවදාකවත් ඒ වෙලාවේ මැද තියෙන අන්ධකාරය පේන්නේ නැහැ. පේනොනොත් චිත්‍රපටිය බලන්න බෑ. ඉතින් අපේ භෞතික විද්‍යා මාස්ටර් ගෙනල්ලා අපිට පෙන්නවා ප්‍රොජෙක්ට් එක වැඩ කරන හැටි. නැතිනම් කරකවන ප්‍රොජෙක්ට් එකක්. ඒකේ සාමාන්‍ය වේගයක යනකොට අන්ධකාරයයි ආලෝකයයි පෙනෙච්ච පික්චර් එකක් නැහැ. ගාහනට කරකවනකොට ස්ලයිඩ් සෙලුලොයිඩ් එක දාලා ඒක තහඩුවක් කරනවා අන්ධකාරයක් කරනවා ඊට පස්සේ තහඩුවක් කරනවා ආය අන්ධකාරයක් කරනවා ඒකට ඒව අතර තියෙන ඒව වරින් වර මතුවෙන තේයාපටල එකින් එකට වෙනස් වෙන එක හිතින් හදා ගන්නවා පණ දින කෙනෙක් අත උස්සනවා වගේ ඉතින් මේක පොඩ්ඩක් අතර කරලා බැලුවොත් අන්ධකාරය සහ ආලෝකය අතර 50 50 අපි ඉන්නේ චිත්‍රපට ශාලාවක. අපි දන්නේ නැහැ. ඒක බලන්න ගියොත් ප්‍රොජෙක්ට් එක බලලා බලන්න ගියොත් මේ නළුවයි නිලිය ගහක් වට ඇවිදලා දපෙම් කරන එක දකින්න බැහැ. දුෂ්ටයා වෙන්නේ නැහැ වෙලාවට. ඇයි මේ මේ අපි රැවටෙන හැටි දිහානේ බලන්නේ. අන්ධකාරය ආලෝකය ඒක සෝකාන්ත දුක්ඛාන්ත නැහැ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම තියෙනවා. අර කැරකෙන වේගෙට අන්ධ අන්ධකාරයට යනවා ගොඩක්. අපි ගැන හොයන්න යන්නේ. ඉතුරු ටිකෙන් අන්ධකාරය හොයන්න බැරි. ඉතුරු ටිකෙන් කතන්දර ගොතනවා. පල්ලහැලි කිය කිය ඉන්නවා. ප්‍රපංච කරනවා. ඒකට අන්ධකාරය පේන්නේ. ඉතින් ඒ නිසා ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් කටින් කරගන්න හිමීට යන්න. නැත්නම් ප්‍රොජෙක්ට් එක වැඩ කරගෙන ඉන්නකොට ලයිට් යන්න ඕන. ඉතින් හරියට බයිනවා ප්‍රොජෙක්ට් ඔපරේටර්ස් ප්‍රාදර චිත්‍රපටිය බල බල හිටපෙක රසාස්වාදේ කැඩලා ගියේ කියලා. ඒ කියන්නේ තරම් අපි අර ස්වභාවයට විරුද්ධයි. අර පෙන්නන මවාපෑමට කැමති. ඒ නිසා අන්ධකාරයක් හෝ ඝන භාවයක් හෝ ගල් ගැහිච්ච බවක් තියෙනවනම් ඒක ඉවර වෙනකම්ම බලන්න. ඒකේ අනිත් පැත්ත දක් ගන්න පුළුවන්. ඒ අන්ධකාරය සහ ආලෝකය, ඝන භාවය සහ චංචල කම්පන බව, නිදිමත මේ ඔක්කොම ඒ ඒ හේතු ඇති වෙලාවට මතුවෙන දෙයක්. අපි අනුන්ගේ දෙයක් චිත්‍රපටියක් බලනවා වගේ බලන්න පුළුවන් නම් ඒ ආස්වාදේ කරන පැත්තේ නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රොජෙක්ටර් එකේ වැඩ කරන හැටි ප්‍රක්ෂේපණ යන්ත්‍රේ වැඩ කරන හැටි පැත්තෙන් බලන්න ගියත් මේක මේ ගලක් ගල් ගහිච්ච දෙයක් දිය වෙන්න වෙනස් වෙන්න කිසි පිටි මොකක්වත් ඕනේ නැහැ. ඒක ඒක විසීම සිද්ධ වෙනවා. ඒ නිසා මේක දිහාම දිගට නිරීක්ෂණය කරන්නේ මේ වෙනස් වෙන දෙයක එක තැනක් අල්ලගෙන මේ කතා කරන්නේ සමස්තය දකින්න ලැබේවා කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගර්සන් මහස උදේ වෝකින් මෙඩිටේෂන් කරන විට සිත තැන්පත් වූ අවස්ථාවක මම කියා කීමට පහන්තිල පෙන්වීමට ඇත්තේ වම සහ දකුණ යන වෙන්නේ ඇතිවල ඇතිවී නැති යන සිත පමණක් හේතකයක් සිතිවිල්ලක් පහළ වුණා. ඒපත් පරියන්ක භාවනාවේදී සිතෙන්පත් වූ එක් අවස්ථාවක මම කියා ඒ අවස්ථාවේ හැඳින්වීම වැඩ ඇත්තේ සියුම් හුස්ම රැල්ල පමණක් නේද යන අදහස පහළ වුණා. ඉන්පසු උදේ ඉහත දැක් වූ අදහසද සිහිවි මම කියා හැඳින්වීමට නිත්‍ය වූ කිසිවක් නැති බවත් ඇති වී නැති වී යන සිත් පරපුරක් පමණක් වාසිතුණා. මෙම අදහස නිවැරදිදයි පහදා දෙන්න. ත්වන් සරණයි. ඔය ඒ වගේ අර සක්මන් කර කර ඉන්නකොට සක්මන කියලා කියන්නේ රූප ධර්මයක්. ඒකේ එකතෙන් වෙනකොට හිත වෙනමම ජවනිකාවක් ගෙනින්න අඩේ හරිනේ අනිත්‍ය දුක්ඛ අනත්ත වැටුණානේ දැන් ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ. කියලා එයා වෙනම කල්පනා කරනවා ඒ වෙලාවක සතිය තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. වම් දකුණ අල්ලනකොට සතිය තියනවා කියලා අපි හිතාගෙන කරමු. ඒකට මේ වෙලාවේදී මට ඒක වාට හිතක් පහළ වුණා. හැබැයි නේ ඉන්න වම දකුණ මිසක් කවුරක්වත් නැහැ නේ කියලා බලන වෙලාවේදී වම දකුණ වැටීමක් ඕ සතියක් තිබුණද කියලා බැලුවොත් ඒ වෙලාවේදී හරි අමාරුයි වගවීමකින් නැත්තම් මේ ප්‍රත්‍යක්ෂණය කරන්න. භාවනා කරනකොට හොඳට භාවනා යනකොට tempat වෙනකොට හරිනේ සක්මනේ වගේ මේ කවුරුත් නැණේ කියනවා. ඉතින් මේ අර ලස්සන භාවනා යනකොට තමන්ගේ හිතවිල්ලක් මැදට පැනලා එයා මේ භාවනාවේ තියෙන ප්‍රතිඵල අත්කතනෙ දෙන්න හදන එක බුදුන්ගේ පැත්තේද මායාවේ පැත්තේද තියෙන්නේ කියලා බලන්න හරිම අමාරුයි. නමුත් අර කල්පනාවට අපි වඩා මනාපයක් දෙනවා ප්‍රත්‍යක්ෂයට වැඩිය. ඉතින් ඒ නිසා බලන්න මේක මේ අර ලස්සන පෙරහැරක් යද්දී කොහෙන්දෝ කඩාවනින එකක්ද? එහෙම නැත්නම් ඒක ස්වභාව වෙන සිද්ධියක්ද කියලා බැලුවොත් පැහැදිලි මේ මේක කරපම් කියලා කියන්න බෑ. හැබැයි එකක් කියත හැකි ওই කල්පනාවල් වලට වැඩිය අර ප්‍රත්‍යක්ෂයට මුල් කරන දීගෙන යන්නේක සෞඛ්‍ය සම්පන්නයි. එහෙම නැත්නම් කල්පනාව ඉදිරියට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ එතකොටම කැඩනවා. මට සතිය එතකොටම කැඩනවා. කැඩෙන්නේ නැතුව නම් තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට බලලා ඒ චේති බලන හරි ඒ හිතවිල්ලක් පැමිණීමේක හරිනා. තවදුරටත් සක්මන කරගන්න උදව්වක් වෙයි. ඒ හිතවිල්ල හරිනා. පරියංගයේදී ආනබනත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙයි. නමුත් හිතවිල්ල පිළිලයක් වගේ ඇවිල්ලා අර ගහේ වැවිලා ඒ ගහ විනාශ කරනවා නම් දිගින් දිගටම ආක්මන කරන එක කැඩෙයි. ආනාපානික හැදේ එනකොට මේ හිතවිලි වැවෙයි. අපි දන්නවනේ මේ පිළිල වැවෙන හැටි. මාළුවා වැල කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඒ මාළුවා වැව වැවෙනකොට මේ කොහොල්ලගෙඩි කියලා අපි වට කියන්නේ බුදුරජාණන්සේ කියන්නේ මාළුවා වැව වැලක් කියලා. ඉතින් ඒ වගේ ගෙඩි කාලේ හැදෙන කුරුළු జాතියක් ඉන්න උන් ගිහිලා කාපුවාම ඒ ගෙඩිය ඇටේ මේ සව් ඇටයක් විතර ඇති. සෙවලයි. ඇලෙන සුළුයි. ඒක හොටේ ඇලෙනවා. ඉතින් ඒක ගිහිල්ලා ඊගාවත්තේ හොට උලනවා. හොට උලනකොට ඒකේ අර ගහේ ඇලවෙනවා. ඒතරේ ගහේන රුක්ෂ දේතාලා හිතනවලු ඇටේ නන් තට්ටු. ඒනට ඔය පොඩි ඇටේ ඉතින් මේල්ල වැටෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා රුක්ෂ දේතාවා ඊට හදාගෙන ඉන්නවලු. ටික වෙලා කන්න වැස්සක් වහිනවලු. වැස්සක් පස්සේ අරක සේවල මෙව වෙලා හොඳට අරක ගහට තියලා අල්ලනවලු. ඉතින් අල්ලුවාට පස්සේ අර ඇටෙන්නේ පොඩි මූල බීජයක් රින්ගනවා පොත්ත කපාගෙන ඇගේ ගහ ඇතුළට. එතකොට එතන පොත්තේ විතරනේ තියෙන කොච්චර දුර යන එකක් නැහැ. පිටින් ආපු එකක් නේ. ටික වෙලා ගියාට පස්සේ අර සිවියහම විදගෙන ඇතුළට ඇතුළට යන දිනවලු දැන් නම් අර ගහට උරා ගන්න ඔක්කොම පොහොර ටික මෙයා ගන්නවා. ගහේ හදන ආහාර ටිකක් ගන්න. නමුත් ගහේ එහාත් මැරෙනවනේ එහාකොන විතරනේ මැරෙන්න ඕන මැරිච්චවයි. එහාකොන මැරලා වැටෙනකොට පස්සේ මුල අනිත් පැත්තට යනවා. එතනිනවල ගහේ උතරින් උඩ කොට විතරනේ මැරෙන්නේ යට කොටස තියෙනවානේ කියලා. ඊට පස්සේ යට කොටසට ගිහිල්ලා අන්තිම ගන්නකොට මුළු ගහම කාබාසිනියා කරනවා. ඒ වගේම මේ භාවනා කරනකොට එන මේ චින්තාමේ ඥාන සමහර කෙනෙකුට අන්නර මාළුවා වැලක් වගේ. ඔන්නේ කමක් නැහැ කියලා කියනකොට භාවනාව නතර වෙනවා. වම දකුණ නතර වෙනවා. ආනාපානේ නතර වෙලා මේක දිගේ යනවා. එහෙමනම් වැරදි. ආ මේකෙන් ආපු සතුට නිසා හුදුට ආනපන වැටෙන්න පටන් ගන්නවා නම් සක්මණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් මේක හොඳයි. ඒ නිසා එන්නේ ඒ දර්ශනය ඒ ඒ බැල්ම ඒ කියන්නේ විවේචනාත්මක බැල්ම තියාගෙන ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. අද දවසේ ඉදිරිපත් කරන්න පුළුවන් අවසාන ප්‍රශ්නය භාවනාවේ ඉරියව්ව පිළිබඳ ප්‍රශ්නය. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කයට සුදුසුම ආසනය පිළිබඳ ප්‍රශ්නයකි. එරමිනියා ගොතන ඉරියව්ව වඩා සුදුසු බව ඊයේ භාවනා උපදේශින් ඇසුවෙමි. නමුත් දිගු වේලාවක් ඉරියව්ව පැවැත්වීමට හා සතිය පැවැත්වීමට පහත් කුටුවක ඉඳ ගැනීමෙන් හැකි බව අත්දකිමි. මගේ ප්‍රශ්නය නම් එරමිනියා ගොතා කුෂන් එකක ඉඳ ගැනීමෙන් එන කායික වේදනා විදර්ශන විදර්ශනා කිරීම සතියෙන් දැකීම අනිවාර්යද? කුටුවක් තුල පරියංකේ පෑම එක දිගට භාවනා කිරීම සහ පෑක් තුල ඉරියව්ව දෙවරක් මාරු කරමින් කුෂන් එකක ඉඳීම යන දෙකින් ඔබ වහන්සේ වඩා අනුමත කරන්නේ කුමක්ද? ත්වන් සරණයි. මේකෙදී සතිය වැඩියෙන් පවත්වන්න පුළුවන් මොකද්ද කියලා බැලුවොත් ඉරියව්ව හෝ විපස්සනාව පැත්තක තියලා සතිය වැඩුණොත් සතිය දියුණු වුණොත් ඒක ඉතුරු ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා. ඒ නිසා බලන්න වඩාගෙන වඩා තමන්ද සත්‍යමත් වීම සඳහා මම ඇවිදිනව නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්වේ වැඩි වේලාවක් හිත සතිය පාත්තන්න පුළුවන් වෙන්නේ පහත් ආසනයක්ද බද්ධ පරියන්කයක්ද නැත්නම් උසාසනයක්ද කියන එක කරලා බලන්න ඒකේ අකුසලයක් නැහැ. ප්‍රායෝගික දේ ਸਰවචනාංශේ මතක් කරන්නේ පුටුවක්කට පුරුදු වුණොත් හැම වෙලාවෙම ගිහිල්ලා පුටු පුටු ගන්න වෙනවා. බිම ඉඳ ගන්න පුරුදු වුණොත් පුටු පුටු ගන්න දෙයක් නැහැ නේ. යන ඕන දැනක විවේකයක් හම්බෙච්චාම භාවනා කරන්න පුළුවන්. ඒක නිසා කියනවා බණ භාවනා කරපු කෙනෙක් කැලේ විදිනකොට හොඳට ගඟක් අයිනේ ඉර පායලා තියෙනවා පේන්නේ. ඇති වාඩි වෙන්න හිතෙනවා. ඉතියා කරන්නේ ළඟ තියෙන තනකොළ ටිකක් වීලිච්ච වටියක් ගෙනලා ගහක් මුල දාලා හොඳට බඩට වරියන්කයක් ගහලා රූප ධානයක් හෝ අරූප ධානයක් හෝ භාවනා කරලා එයා නැගිටලා යනවා. ගියාට පස්සේ අනේ මේ මේ පිටුරු ටික අරගෙන යන්න ඕන කියලා හිතක් හෝ එතන මම දාලා ගියරොත් මේ පිදුරු ටික තනකොළ ටික වේයෝකයි කියලා හිතක් යාට එන්නේ නැහැ. යාට උන්ලා තියෙන පිදුරුවත් ආසනේවත් නෙවෙයිනේ. තමන්ට තියෙන භාවනාව. ඉතින් ආරම්භයේදී අනවශ්‍ය කයට කරදරක දෙන්න එපා. ඒ මොකද කය විරසක වුණොත් සතියට බාධායි. පහු වෙනකොට නම් ඕක නාස්තන දාගත්තට පස්සේ ඔය මීහරක කින්දේ අහනවා. මුලදී ඉඳලා හොඳට කයට පහසුකම් දෙන්න. ඒ නිසා ඊටාමත්ම පහසු ඉරියව්ව පහසුම වෙලාව හුද්දටම හිත උනන්දු වෙලාවේ තමයි ආධුනිකයාට භාවනාව තතිය වැඩෙන්නේ. දැන් මේ ඉන්නකොට නම් අපි එහෙම නෙවෙයි අපි නීතිපතා කාලසටහන කරන්නේ. ඒකල බලන්න වැඩි දිගටම සති ධාරාව පවතින මොන ඉරියව්වේද මොන වෙලාවේද මොන ආහාරයේද සක්මනට පස්සේද නෑමෙන්ට පස්සේද කියනවා. ඒ යෝගාවචරයේ කර්ම ශක්තිය වල ඇහැටි හැටියට එහෙම නැත්නම් මේ උපනිෂේ සම්පත්‍ය වල හැටි. ඉතින් කරනකොට හොඳම එක අල්ලගන්න. ඒකට අනුග්‍රහ කරන්න. අනිතව නොකර ඉන්න එපා. ඒව වැරද්ද දැනගන්න ඒ වැඩේකට යන්න ඕනේ. හරි දේ දැනගන්න මේක කරන්න. එහෙනම් මේ 100කට විතර කියද හැකි මෙන්න මේකමයි ආසනේ කියන්නේ කිව්වොත් ඒක ඉතින් කොහොමඩක්වත් හරියන්නේ නැහැ මේ එකේ කම්මලාගේ දරුවනේ. කිව්වට අහන්න බෑ. මොකද්ද අර්ථය කියලා දැනගන්න ඕන නම් සර්වඥාන්සේ දිහා බලන්න. මේ දැකලා හදපු එකක් එහෙම නෙමෙයි. සර්වචන්දන්ට පිරිනවම් පාල අවුරුදු 1000ක් යනකම් කවදාක පිළිම මවල අදලා නැහැ. බුදුරජාණන් වහන්සේ අප්පටිමයි. මේ කවුද පිස්සෙකුට හිතිච්ච එක කොහෙ? ඉතින් අපි වඳිනවා ඒක ප්‍රශ්නයක් නෑ. වඳිනකොට බුදුහමට වගෙනලා පිස්සටත් වැඳෙනවා. රෝමේ තමයි ඉස්සල්ලාම මනුස්ස ශරීරයක් හැදුවේ. ග්‍රීක සම්ප්‍රදායේ. ඉතින් මනුස්සයට පෙන්වනවා මේ ලෝකේ දින චිත්තද ජාන සමනලුද්ද දේදුන්ට වැඩිය දක්ෂම නිර්මාණ කරන මනුෂ්‍යයාගේ කාය නිර්මාණය. ඊට ඉදකම් බුද්ධජානනාංශේ නියෝජනය කරේ ධම්ම චක්‍රයෙන් සහ භෝගහකින්. ඒ වෙනුවට බුද්ධජානනාංශය අඳින්න පටන් අරගත්ත මනුෂ්‍ය ස්වරූපේ. ඒතර ප්‍රශ්නයක් ආව කවුද දැක්කේ? අවුලක් දැකලා ඊට පස්සේ හිතමවගත රූපයක් තමයි ඔය දිගට ගෙනියන්නේ. ඉතින් ඒක නිසා මේ මේ වර්ධවල තේරුම් ගන්න එපා. මුස්ලිම් ආගමේ තියෙනවා ඇන්දොත් නබි නායකතුමාගේ රූපේ හෝ දියනාතික රූපේ ඇන්දොත් උන් මරන්න. ඒක එයාට කරන අදහුරයක්. මේ ළඟදී නිව්සීලන්ත කාර්යයක් මේ නබි නායකතුමාගේ රූපය ඇඳා. ඊපස්සේ මුළු ලෝකෙම තියෙන නිව්සීලන්ත එම්බසි වලට ගැහුවා කුඩු වෙන්න. අඳින්න යන්න එපා. අඳිනවයි කියලා කියන්නේ මේ බාල කරගන්න හදනවා. බුදුහාමුදුරුවෝ ඉන්නේ හිතේ. ඒක අඳින්නත් බෑ කියන්නත් බෑ. ඒ වගේ අපි ඉරියව්වට පෙන්නනවා. තරවචන්සන තමයි කිව්වේ කියලා. පල්ලංකම් කියන එක විතරයි බුදුන් වහන්සේ පල්ලංකම් ආභුජිත්වා. පළඟ බැඳලා ඒ පළඟ බැඳලා පස්සේ මම මම මෙතන ඉන්නවයි කියලා හිතින් ගන්න රූපේ තමයි භවනායේ මුල. අරඤ්‍යගතෝවා, දුක්ඛ මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිශීදස පල්ලංකං ආභුචිත්වා. පළඟ බැඳ වාඩි වෙලා ඇද්ද වහගෙනව අරගෙන ආභෝග කරනවායි කියලා කියන්නේ මම හිතගෙන නෙවෙයි මම එවිදිමින් නෙවෙයි මම නිදාගන්නේ මම ඉඳගෙන ඉන්න කොහොමද දන්නේ අන්නේ දැන ගැනීම හිතින් ගන්න සටහනට ආභෝග කරනවායි කියලා කියනවා ඉතින් ඒකට පහසුම ඉරියව්වක් තියෙනවා ඒ නිසා කයට මෛත්‍රී කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් කයේ සහයෝගය ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් උපරිම සහයෝගය ගන්න බලන්න. කයත් එක්ක කයේ දඬු කඳේ ගහලා හෝ කුරුසෙත් දිලා එන ගහලා හෝ කටු බෙරේක දාලා පෙරලද්දි නිවන් දකින්න බෑ. භාවනා කරන්නත් බෑ. ඒ නිසා කයට පහසු ඉරියව ගන්න. හැබැයි ඒ කයට පහසු දෙන්න නෙමෙයි. සතිය ආවට පස්සේ අපිට පුළුවන් ඕන විදිහට කය හදාගන්න. ඒක නිසා මොළදී කෙච්චර ලොකු කරදරය කරගන්න එපා. හැබැයි ඒක මේ පටන් ගන්න ඉරියව අවසානෙත් නෙවෙයි. අවසාන වෙනකොට ඕන විදිහකට හදලා ගන්න පුළුවන්. ඒ නිසා බලන්න පළවෙනිම දේ දැනගන්න තියෙන්නේ වැඩිපුර සතිය පවත්වන්න පුළුවන් වෙන්නේ මොන ඉරියව්වේද? ඒ ඉරියව්ව පැවැත්වීමේ සතිය පවත්වන එකයි කරන්න තියෙන්නේ. භාවනාව නෙවෙයි මේ කතා කරන්නේ සතිය පැවැත්වීම ගැන. අදට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න එපමණයි තියෙන්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා වර්ණගීමේ ගැටලු තියෙන නිසා ඒ මහත්මයාගෙන් පොඩ්ඩක් කතා කරලා හොඳයි. එක ප්‍රශ්නයක කෝඩ් එකක් දීලා තියෙනවා Sharon 001 කියලා. ඒක නිසා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි මේ ප්‍රශ්න දෙක නැවත හදලා ඉදිරිපත් කරන්න. ඒකට අපිට තව තියෙනවා විනාඩි 20ක විතර කාලයක්. මේ විජේ මහත්තයාට මේට වඩා හොඳ ආසනයක් හොයලා දෙන්න ඕන කියලා මට හිතෙනවා. වාසි කොහමද? එතකොට විනාඩි 20ක විතර කාලේ තියෙනවා මේ මම ඉදිරිපත් කරපු මත වශයෙන් හෝ එහෙම නැත්නම් ඒක ඇහුනට පස්සේ Tamange ප්‍රශ්නේ නැවත වරණ කීමක් වශයෙන් හෝ කල් තබන ප්‍රශ්න වශයෙන් හෝ වෙන ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා සාකච්ඡාවක නාමයෙන් මතක් කරගන්න. අත ඉස්ීමෙන් Tamange අවශ්‍යතාවය පෙන්වන්න. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මේ මේ දැන් කතා කරපුවට වඩා වෙනස් ප්‍රශ්නයක් ඔළුවට නැගුණේ. දැන් අපි දුටුවොත් දුටුවා පමණයි කියන එක අපි ධර්මයේ අහලා තියෙනවා. එතකොට අපි ඒක එදිනෙදා ජීවිතයට ගලපා ගන්න ගියාම ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ ආසනය කියන එක පෙන්නලා දුන්නට පස්සේ ඒක දුටුවාට ඒකේ හිතා ගන්නවා මේක තමයි මට નિયમિત ආසනය මීට ඊළඟට මේ භාවනාවට සටහන තියෙනකන් කියලා. එතකොට ඒ දුටුව දුටුව අපමණයි කිව්වට ඒක අපි මේක ආසනය මෙතන සිටිය යුතුයි කියන කල්පනාව ඔළුවට ගන්නවා. ඒ වගේම දැන් එළියට ගියොත් මෙතන මේ දොරෙන් යා යුතුයි කියන මම ආවේ මේ දොරෙන් සෙරෙප්පු දෙක එතන තියෙන. ඒ වගේ අපි මොකක් හරි දෙයක් කරනකොට ඒකේ දුටුව පමණකට වඩා ඒකේ දෙයක් ගන්නවා මේකේ පැවැත්ම ගෙන යාම සඳහා. එතකොට දැන් අපි ඒ ආකාරයට එනකොට දුටුව දුටුව පමණයි කියන්නේ අපි කොයි වෙලාවටද අපි ඒ දුටුව පමණයි කියන එකෙන් වටහා ගන්න කියන්නේ මට හිතෙනවා දැන් කර්මයක් රැස් කරන්නේ නැතුව යන එක වෙන්න ඇති කියන එකයි කියන හිතුනේ මේ දුටුව දුටුව පමණයි කියන එක අපි කොහොමද මේක එදිනෙදා ජීවිතයට ගලපගන්නේ අපේ එදිනෙදා කටයුතු කරගෙන ඒවා මතකයේ රඳවගෙන ඒ ස්ථානය කියන්නේ ඉඳ ගන්න ස්ථානය එළියට යා යුතු දොර ඒවා ඔක්කොමත් මතකයට ගන්න කියන්නේ ඒක කොහොමද කරගන්න පුළුවන් කියලා. ඇත්තටම එදිනදා ජීවිතේ වගේ තැනකදී දිත්තේ දිට්ට මට්ටම් වගේ කරන්න බොහොම අමාරුයි. ඒකට බහනායි කියලා බැමිණාට පස්සේ තමයි එදිනෙදා ජීවිතය ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ විදිහට මෙහෙම ප්‍රශ්නයක් හදාගෙන උත්තරයක් දෙන්න පුළුවන්. ආධුනික යෝගාවචරයේ භාවනාවේදී ආධුනික මට්ටමේදී කොහොමද දැක්ක දේ දැක්කම පමණින් නතර කරන්න කියලා. ඒකට මේ දිසමයි ගන්න කීපතාවක් මතක් කරලා දෙනවා. අපි දන්නවනම් සක්මන් කරනකොට මගේ හිත තියන්න ඕනේ මෙතනයි කියලා. ඒක මේ කාය කාය ස්පර්ශේ නැත්නම් කායේ සංවේදී භාවය පොළොට ගැටෙන තැනයි ස්පර්ශය තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඒක කරගෙන යනවා. එහෙම කරනකොට ඔන්න කුරුල්ලෙක් දකිනවා. ඒසොර අපි දන්නවා දැන් මේ අර කයේ කාය පොට්ටබ්බේ නැත්නම් කායේ සූක්ෂම භාවයේ කාය ප්‍රසාදේ හිත එකපාරට දැන් චක්කු ප්‍රසාදයට පැනනවා. ඒ චක්කු ප්‍රසාද පැන්නයි කියලා කියන්නේ යෝගාවචරයට දැන් අර ධක්මනේ නෙවෙයි හිත තියෙන්නේ, පයේ නෙවෙයි හිත තියෙන්නේ රූපෙට පැන්නා. නමුත් givisagena තිබුණේ අපි රූපේ නෙවෙයි. බලන රූප රූපේ නෙවෙයි මේ පොට්ටබ්බ රූපේ. එහෙමනම් අර කතරින් නතර කරලා මේකට පයට ගන්න පුළුවන් නම් අර දැක්ක දේ දැක්ක පමණින් නතර කරන්න. ඒ නැතු ඒක දිගේ ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් දැන් මේ තමයි මේ සක්මනට බැස්සේ දැන් රූපෙ දිගේ යනවා අනුපියන්දර බල බල එතකොට වෙන්නේ තමන් මේ අයේ තියෙන සාමාන්‍ය අත්දැකීමට තියෙන කරන වෛරයක් විදිහට කාම දනවන අරමුණක් කුචි දනවන අරමුණක් දිගියනවා නැති කෙලෙටයක් ඇති කරගන්න. ඒ වෙලාවේදී හිතා ගන්න පුළුවන් නම් මේ නැති කෙලෙස් ඇතිනට වඩා හොඳයි. කෙලෙස් නැති මාර්ගයේ මගේ හිත පහයට ගන්න පුළුවන් කියලා ඉතලට දැක්කදී එතනින් නතර කරනවා. ඒකට බසරුවචාන්සේ සඳහන් කළා තියෙන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං උප්පජ්ජති පාපකා කුසල ධම්මා තත්ත සංවරය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රය එහෙන් රූපයක් දැක එහි ව්‍යංජන අනව්‍යංජන ගන්න යන්න එපා අංග ප්‍රත්‍යංග ගන්න යන්න එපා නෝපන්න කුසල් නොහිපද වීම සඳහා උත්සාහ කරන්නෙක් වශයෙන් ඇහැ රැක ගැනීම ඒක කරන්න බෑ මූල කර්මස්ථානයක් නැති වෙලාවට. මූල කර්මස්ථානයක් තියෙනවා නම් ඒකෙන් පිට ගිහිල්ලා රූප බලනකොට රූප වෙනු නතර කරලා මූල කර්මස්ථාන ගන්න පුළුවන්. ඒ නිසා භාවනා නොකරන කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේම එදිනදා ජීවිතයේ මේකේ මම හිත තියාගෙන ඉන්නේ කියලා ඉරියව හෝ දෙයක හිත නැති වෙලාවේ හිත පිට ගියාද නැද්ද කියලා කියන්න බෑ පිටක් නෑ ඇතුළක් කියන එක දීලා නෑනේ. ඇතුළක් කියන එකක් අඳුනලා දීව කෙනාට විතර තමයි ඔය රූප වැලීම සද්ද ඇහිම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය ප්‍රකාශයේම කියුණා පැවැත්ම සඳහා අරමුණු ගත යුතුයි. බුද්ධ ජනන්සේ කතා කරන්නේ නැවැත්ම සඳහා අනාරම්මණය ගන්නයි කියලා. ඉතින් අපි දන්නවනේ දවසේ කොච්චර වෙලාවක් අපි පැවැත්ම සඳහා අරමුණු ගන්නවද කියලා. ඉතින් ඒ තාක්කල් account එකට බඩු යනවා. කර්ම රැස් වෙනවා. ඔය එහෙම කියන්නේ හොඳයි. නැත්තම් අමාරු වෙනවා. අපි ඒකට කොච්චර ආසද ඔය පරද වර්ණ කරනකොට තේිනවා මේ පැත්තේ ඉඳගෙන කතා කරන්නේ. මේ පැවැත්ම තියෙන්න ඕනේ අරමුණු ගන්න ඕනේ කියන. ඒක තමයි ස්වභාවය. බුදුජානක කියනවා කෙලස් නිකලස් නැති මධ්‍යස්ථ අරමුණක් දීලා මුල ඒක සම්පාදිනය කරපන්. ඒකට අනුග්‍රහ කරපන්. ඒක පවත්තපන්. මානසිකාරය එතකොට එහෙම යනවයි කියලා කියන්නේ මේ මධ්‍යස්ථ අරමුණේ ආනාපානේනකොට තියෙන නික්ලේශී භාවයේ කඩාගෙන කෙලෙසකට යන්න හදන වෙලාවනේ. ඒකට ඒක ව්‍යංජන අනු ව්‍යංජන ගන්න නේද ආපහු එන්න තමන්ගේ ආනාපානෙට ධක්මනට ඉන්න ඉරියව්වට කියලා. ඉතින් ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සීක පුද්ගලයන්ගේ මේ පරිච්ඡේදයේ ලස්සනට විස්තර කරලා තියෙනවා. එහෙම කිව්වොත් තේරුම් ගන්න විසල භාවනාවේදී මූල කර්මස්ථානයේ සාක්ෂාත් කිරීම හරහා ඒකෙන් පිටපයින් නිවන අතර කිරීමට මේක පාවිච්චි කරනවා. ඒක කරගෙන කරගෙන යනකොට තියෙන දවසේ අපි කාටද මේ කාගේ අනු න්‍යායපත්‍යද ක්‍රියාත්මක කරන්නේ. අපි කඩුව දෙන්නේ මස් ඇද්දටද නැත්නම් මනමේ කුමාරයාටද? එතකොට ඉතින් බඩ එහෙම දඬ පටන් ගන්නවා කොලෙස්ටරෝල් නගිනවා බිඩිනස් වෙනවා පෙත්තර දිවර තියාගන්න වෙනවා ඒක නිසා ඒගොල්ලන්ට කියන්නේ මොකද TNT පෙත්ත ගෙනාපු කට්ටියට විතරයි ඒ බණ කියන්නේ. ඒ නිසා මේ පරියංකේදී සක්මණේදී ඉන්න වෙලාව දැනගන්න මේක සාක්ෂාත් කළ යුතුදී. ඒතියෙදී විතපයින්වයි කියලා කියන්නේ මේක නීරස වෙලා අරකට පයින්. ආ එහෙමනම් ඔය කියපු ධර්මපදයේ අනුව අර නීරසීට තමයි නීවරණයට කෙලෙසින් ගිය අරමුණ නැවත ගෙනල්ලා අරමුණ මේ කෙලෙස් නැති අරමුණේ පවත්තා. ඒකෙදී තියෙනවනේ අර්ථයක්. පිට ගියේක නතර කරපන්. මොකද මේ වැල් රටාරන් කියනවා චෝදනා කරන්නත් එපා. සතුටු වෙන්නත් එපා. කනගාටු වෙන්නත් එපා. ආපහු ගෙනලා මූල කර්මස්ථානේ ලැබීමෙන් තමන්ගේ ආරස්සාව තමන්ගේ මධ්‍යස්ථ භාවය උපේක්ෂාව ප්‍රත්‍යක්ෂණය කරගෙන ඕව ගැන කතා කරන දුව ආපහු යන්න. පස්සේ පුළුවන් වෙයි අර කිදෙට එදිනදා ජීවිතේදී මේක වෙන හැටි බලන්න. එහෙම කිව්වොත් තේරෙනවද ලොකු වැටහීමක් ආවේ නෑ ස්වාමීන් වහන්සේ ඒ වුණාට වැටහීම කියහම බලන්න ඕකෙන් භාවිත වෙච්ච තේරුම් ගන්නද <laughs> ස්වාමීන් වහන්සේ දැනට මේ භාවනා කරනකොට යම් ඉන්න මූල කර්මස්ථානයෙන් පිට වෙන බාධාවක් වෙනකොට ඒ ඒ බාධාව දුටුවා පමණයි කියන එක විදිහට ඒවා බාධා කියලා දැම්ම බාධා නෙමේ යම් අරමුණ වෙනස් වෙන වචනේ දැම්මනම් කක්කා අරමුණ වෙනස් වෙන කිව්වත් හරි නේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඒ වෙලාවට ඒ ඒ අරමුණේ පිට යන හිත අරගන්න ඒක පාවිච්චි කරන්න කියලා පිට ගියා නම් තමන් givisගත් අරමුණක් තියෙනවානේ බැඳපු ගෑණි ඉන්නානේ ඒ ගෑණිත් එක්ක අත ගාගා යන ගමන් අල්ලපු ගෙදර ගෑණි දිහා බලන්න එපා. ඒක ඒ සවුත්තු විනේ කොහොම කියනවා. පාර යන ගෑණි දිහා බලන එකේ ඇත්තටම ගෙදර ගෑණිට වැඩි මේ ගෑණි ලස්සනයි. ඒක මම නෑ කියන්නේ නෑ. නමුත් දීගෙට මොකද වෙන්නේ? එහෙනම් බඳින්න තිරුපමන් වගේ. ඒකට ඕන එක බැලුවයි කියලා. ඒකට බැන්දොත් මේ පිට ගෑණියක් වෙන්නේ. තාම මේ ගෑණි මේ ගෑණි වෙන්න ඉඩ තියෙනවානේ. ඉතින් මේ පොඩි තරණ කාරණාව අපි තේරුම් අරගන්න ඕනේ. එහෙමනම් නොබැති ජාතින්ගේ සම්මුලනයේ එන්න. registered bachelor. අපි ඕපන් ටිකට් එක යන්නේ. කවුරු බලපුවහම කවුරු මොනවද කියන්නේ? බැන්දා නම් එක්ක ගෑනේ කියන්න ඕනේ උඹට මං කියලා කියන උඹට වැඩිම ගෑනි ලස්සන. ඒක ගෑනියත් ඒක ප්‍රශ්නයක් නෑ. උඹ කර කරන්න තියෙන බඳිටි ඉස්සල්ලා. එහෙම නැත්නම් කන්නඩ ටිකක් දාගත් දවසක් හිතන්නකෝ. ඔන්න එදාට කියනවා දැන් මට ඔබ දික් කතාව කරන්න හිතාගෙන ඉතින් ඒ ගෑනි කියනවා ආදී ඉතින් අදියට දැක්ක දවසේ එහෙම තමයි. ඒකවට සෝරි. එහෙම කියනකොට නම් ටක් ගාලා තේරෙනවා. මං කියන දෙවෙනි ඔය මම ඒක ඉතින් ඒකල මටම බයිනවා මේ ස්වාමීන් වහන්සේ ඕන් නැති දේවල් බනට කියනවා. අර බුදුහාමුදුරුවෝ කිව්වත් එහෙම චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගායෝති මේ ස්වාමීන් වහන්සේ මොනවද කියනවද දන්නේ අපිට තේරෙන්නේ නැති එකක් කියන්නේ. ඒතර ගැනීම කියනකොට අල්ලපු ගැන දිහා බලනවා කියෝ පන්නේ. ඉතින් ඒ ඥානංග පැත්තෙන් බලනවා ඇති gedara miniyat එක්ක යනකම් වෙන මිනිහ දිහා බලනවා කියලා අර මම පිළිමින් නිසා මට ඉන්නේ අර නිදර්ශනේ නිතරම. ඒ කියන්නේ ඒකට කනගාටු වෙන්න එපා. ඇති. නමුත් ගත්තනම් පොරොන්දුවක් ඒ පොරොන්දුව කරම දැන් කියපන්. බුදුන්සේ කියලා තියෙනවා අපි පොරොන්දු වෙලා තියෙන Brahmacharya රකින්න බැරි නම් කාට ළඟට හරි ගිහිල්ලා බැරි බව කියලා. Brahmacharya කට ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම සාසන ගෞරවයක් නැහැ. හැබැයි සාසන Brahmacharya රකින්න ගමන් මම මේ මේ පණවලද ශික්ෂාවද රකින්න ගමන් කඩන්න එපා. එතකොට බුදුහාමුදුරන්ට ලංගාවක් වෙනවනේ. පඤ්ඤාති වජ්ජයක් නේ පනවලද්දයක් මම කාටද කියලා කිව්වා අනේ මට මම මේ භ්‍රමචර්ය ශික්ෂාපදයක් ගත්තා මට බෑ මම ඒක ප්‍රතික්ෂේප කරනවා මම මේ වැඩි කරනවා බුදුජානක කියතන එහෙම කෙරුවත් ආපහු આવොත් ආය උපසම්පදා දෙන්න ඕනේ මොකද ඒ ශික්ෂාට ගරු කරලා දෙවැඩි කරන්නේ බැරි බව ප්‍රකාශ කරලා යෝගාවචරය කියලා කියන්නේ අපි පද්ධතියක් හිතර ගන්න මූල කර්මස්ථානයක් හිතර ගන්න ඉරියව්ව කරගෙන ඒ ඉරියව් පවත්නකොට ගණන් ගන්නවා පණින හැටිවා ඒව බාධාවල කෙලෙසක් නෙවෙයි. හැටි. ඒක දකින්නට මගේ හිත නික්ලිෂී අරමුණ තබා කෙලෙස් අරමුණ පණින හැටි අතින් බලනකොට ඥාන පිරිමකමක් තියෙනවා. උදේසෙ මේකට කියනවා ධර්මයේ සාන්දෘෂ්ටික භාවය කියලා. ධර්මයේ තරම් සජීවී. ඒක චිත්තක්ෂණයක් කරනකොට ඕන කෙනෙකුට තේරෙනවානේ. නික්ලිෂී අරමුණ හඳුන්වා දීපු ගමන් හිතලා අහට ගෙම්බා එකතු කරුවා වගේ බක්කාලා පයින්. කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඔය කොයි කයකත් එකයි. ඒකේ කිසිම කෙනෙක් ගාව බයලජ්ජාවක් නැහැ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. බයලජ්ජාව තියෙන්නේ මේ සාමාන්‍ය ඉදිනදා මේ ආචාර ධර්ම වල. හිතට කවදාකවත් හිතට තේරෙන්නේම නැහැ බයලජ්ජාව කියන්නේ. අසුචි කණ්ඩේවයි කියන එක මහත්යර තේරුණාට බල්ලට තේරෙන දවසක් එන්නේ. නෑ. ඉතින් ඒක දැනගෙන අපි කතා කරන්නේ. එතකොට තියෙනවා ඔය අනවශ්‍ය වැල්වටාරම් කතා කරන්න එපා. අනවශ්‍ය මේ කතන්දර ගොතන්න එපා. ප්‍රපංච කරන්න එපා. ඔබන්නේ නික්ලිෂි අරමුණ දන්නනේ කරුණාකරලා ඉතින් තරම් බලන්න. ධක්මන් කරනවා ධක්මන් දීත ගනි. ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉච්චර ගනි. ඕක ගැන කතා කරන්න කරන්න වෙන්නේ තවදුරටත් ලීක් වෙන එකයි නැත්නම් කෙලෙස් ඇති වෙන එකයි. මොකද කියන්නේ? හොඳට තේරෙනවානේ. ඉතින් ස්වාමීන් වහන්සේ හොඳටම නෙවෙයි ඉතින් මහන්සියක් ගන්න තරමකට තේරුණා. ඇති ඔය මට්ටම හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අරක ප්‍රශ්නේ කියුණා යම් කෙසේ සතිය වැඩිීමේදී යම් කිසි වෙලාවකදී සතියෙන්ම යම් යම් අණ කරනවා කියලා. ඒ වගේ හිතේ යම් කිසි දේවල් අපිට නිදර්ශනයක් එක්ක කියන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් උදාහරණයක් වශයෙන් අපි තුමම දැන් සක්මන් කරනකොට දැන් මං සක්මන හරියට වැඩෙන්නේ නැත්නම් එකපාරට මට හිතෙනවා දැන් පර්යංකය කරන්න හොඳයි කියලා. නමුත් මගේ පර්යංකයටත් එතකොට පර්යංකේ කරන්නත් ඒ තරම්ම සුදුසු වෙලාවකුත් නෙමෙයි වෙන්න පුළුවන් හෝල් එකේ කවුරු හරි වෙන්නත් පුළුවන්. ඉතින් මම බලමු වාගේ සක්මන් සක්මනේ යෙදෙනකොට සතිය ටික ටික දුර්වල වෙනවා. ඉතින් අර සතිය ඉස්සල්ලා කියපු දේ නිවැරදි බව මට සමාන වෙලාවට වැටහෙනවා. නමුත් හිතේ වංචනික ධර්ම තියෙන නිසා සතිය වැඩිමෙන් යම්කිසි ඒ වගේ දෙන අනක් ඇතුලෙන් දෙන අනක් ඒක හරිද කියලා හරි කියලා හිතා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒක ඇත්තටම පිටින් ඉඳලා කියන්න අමාරු නිදර්ශන කියපු නිසා කීත හැකි. දැන් මේ සක්මන් කර කර ඉන්නවා. එතකොට හිත කියනවා ඔය ඇදි සක්මන් කරුව අවුව බෑවුව නැත්තම් මොකක් හරි මට කම්මැලි ඵලයන් භාවනා කරපන් කියලා කියනවා. මං යන්නේ නැහැ. මම දිගටම සක්මන් කරනවා. ඒක නිදර්ශනයි. එතකොට මගේ හිතේ සතිය අඩු වෙන බව වැටහෙනවා. එතකොට මේ සතිය අඩු වෙන බව වැටහීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක හොඳ නැති දෙයක් ස්වාමීනි. නෑනේ. ඒක තමයි කියන්නේ සතිය තියෙන බව දැන ගැනීමට වැඩිය හරි වටිනවා. මේ සතියට කෙල වෙනවා. නැති වෙනවා. සතියෙත් නැති බව දැනගන්නවා වගේම අඩුවකින් යන බව කීද්දිත් බලන්න පුළුවන් තමන්ගේ දරුවා අද්දකේ මැරෙන වෙලාවක. ඒ දරුවා දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක පුළුවන්. ඒක අපි බලන් හිටියේ නැතුව කියලා මැරෙක බැරනවානේ. ඒකයි වටින දේ. ඒකයි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා හිතේ කියන ඔක්කොම කළ යුතුමද නොකළ යුතුමද නැහැ. Taman දැනගන්න නොකිරුවොත් හතිය කියලා බලපම්ම යනවා යන්න ඔබට පෙනිපෙනි බලයන් මම බලාගෙන ඉන්නේ. දැන් අපිට තේරෙනවා සත්‍ය තිබුණේක නැති වෙලා යනවා. ඒක පිළිමත රචනයක් කියන්න පුළුවන් නම් ලෝකේ තියෙන හොන්තම රචනය. ඒක තමයි සාහිත්‍ය සම්මාන ලැබෙන දේ. අපි හිතනවා මේ සතිය නැතිවී බව දැන ගැනීම සතිය නැතිවීම වගේම හොඳ නැති දෙයක් කියලා. සතිය නැතිවීම හොඳ නැති දෙයක්. නමුත් සතිය නැතිවීම දැනගන්න එක ඥානයක් හදාගන්න නරක දෙයක් වෙන්නේ. ඒ ඥානෙ අසුචි ගැන වෙන්න පුළුවන්, අත්තරන් ගැන වෙන්න පුළුවන්, දේවදත්ත ගැන වෙන්න පුළුවන්, බුදුහාමුදුර ගැන වෙන්න පුළුවන්. ඔය ඥානෙ පිරිසුදුයක්. අපිට වෙලා තියෙන දේවදත්ත ගැන ඥානෙ දේවදත්තගේ ගැන යන දාඥානය හොඳ නැහැ කියලා අපි හිතනවා. බුදුහාමර ගැන යන්නේ හොඳයි කියලා. නෑ. දෙයක් ඒ බව දන්නේ එක ඒ හැටියට වශයෙන් දකින්න එක සතිය නැති වෙන බව දකින්න පුළුවන් ඒක විශාල. ඒ කියන්නේ සතිය සති බලය බවට පත්වීම කියලා කියන්නේ. සතිය තියෙනකොට සතිය ගැන දන්නවට වැඩිය විශාල ඥානයක් ඕනේ. තමන් පිළිබඳ විශාල මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් නැත්නම් විප්ලවීය දැක්මක් ඕනේ. මේ මයිලඟ සතිය නැති වෙනවා මම බලන් ඉන්නවා. දැන් ආයෙසරයක් ප්‍රශ්නේ වරණ ගොම් බලන්න මම මේ කියූප එක තේරුම් ගත්තද නැද්ද කියලා බලන්න. යම අවස්ථ යම් අවස්ථාවක යම් ඉරියව්වක් පවත්වගෙන යනකොට මට ඒක ඒ තරම්ම හොඳින් කරගන්න බැරි බෑ කියලා මගේ සතියෙන් කියනවා මට. ඒ කියන එක හොඳ එකක්ද? ඒ කියන එක හොඳ එකක්. ඒ කියන එක හොඳ එකක් ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා. තමයි <laughs> දැන් මුල කෙටලා ලෙලි අරින්න පුළුවන් මට දැන්. ඒ බව දන්නවනම් නොදැන හිටින්න කියලා ඉරියව මාරු කරලා භාවනා කරනට වැඩිය මම දැන් ගියේ මෙන්න මේ චේතනාව නිසා මං හිතියේ මේ ඉරියව්වේ මගේ හිත මට නාස්රණියෙන් අදිනවා එහාට වරින් කියලා මං දන්නවනා තව ගිහිල්ලා නැහැ අදින ඇදිල්ල මෙන්න මේ කියන drive එක මේ කියන motivation එක මේ කියන තල්ලුව මමද නැත්නම් මට සුබ සිද්ධියටද තියෙන්නේ නැත්නම් මගේ අහිමිය පිණිස තියනවාද කියලා බැලුවොත් අපි මෙතෙක් කල් කාගේ එකටද වැඩ කරලා තියෙන්නේ? ඒ කරන්නේ මේ සුභ සිද්ධියද කරන්නේ? බුදුහාමුදුරද කරන්නේ? මායයද කරන්නේ? ඒක විනිශ්චය කිරීමේ මට මට ස්වච්ඡන්දයක් තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. බුදු දානහාංශය සඳහන් කර දෙන ඔය හැම එකක්ම සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශමාර දේනා නානා ඍතු වේශමවා මඟ අවරන අර කරවන් මේක කරවන් කියන තාලෙන් මඟ අවරනවා ඉතින් අපි ඒකට වෛර කරපු ගමන් යදිනවා අපි දැනගන්නවා අපි ඒකට සදාචාරයක් නැහැ කොන්දක් නැහැ කොන්දොස් කරනවා මේ මෙන්න වැඩි වෙන හැටි වැඩි වෙනකොට කලබල වෙන්නේ නැහැ හොඳට බලගන්න මෙන්න plan එක ඇදෙන හැටි මම මේ වැඩක් කරගෙන යනවා. එයා ඇවිල්ලා කියනවා බොහොම කරු කටයුතු කෙනෙක් ওই විදිහට ඔපිනියන් දෙන කෙනෙක් විදිහට වගේ ওই විලා නරකට ගිහලා භාවනා කරුවොත් ප්‍රතියක් කියනවා. අපි දන්නේම නැතුව යනවට වැඩිය හොඳ ඔන්න බලපන් මේ සක්මනක් කර කර ඉන්නකොට මගේ හිත ඇවිල්ලා ඔපිනියන් එකක් දෙනවා. මම තාම වැඩි කරලා නැහැ. මම බලනවා මේ ඔපිනියන් එක සදාචාර සම්පන්නද නැත්නම් අර්ථ කුසලයේද තියෙන කියලා සම්නික්‍රම පාදාවක් කරනවා. නැත්නම් escapism කියලා කියනවා මේකට. ඉතින් ඒක escapeism එක නැත්තම් ඒ බාධාව හේතුවක් කරගෙන අපි අර කඩප්පුලිකමට ඉඩ දෙන එකට තමයි රීසනින් කියලා කියන්නේ adult psychology වල. ඒක සිංහලෙන් කියනවා දේශියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔය තමයි වැඩි කියන්නේ. පොඩි එකයි ඕක නැහැ. පොඩියට රීසනින් නැහැ, adult psychology නැහැ. දැන් අම්මට කියනවා මට බෑම බත් කන්න කියලා. ඒ විතරයි. අන්න ඒක අපිට දැක ගන්න පුළුවන් නම් මේ එන වෙලාවේදී අපිට මේ දෙන නිදර්ශන නිදහසට කරුණු එහෙම නැත්නම් මේ ඔපිනියන් මහායාන පොත්වල ලියලා තියෙනවා හැන්ද කුරේ තමන්ගේ කඩන්ඩ ගිතේ වදින හොරා තමන්ගේ පුතා කියලා වරදොල තීරුම් ගත්තොත් මොකද වෙන්නේ? ගේ කඩන්න එන හොරා නෑදෑයෙක් කියලා පුතා කියලා උණු වතුර ටිකක් දීලා ගෙට ගත්තොත් මොකද වෙන්නේ? උගේ දෝෂයක් කියයි කියලා. හොරාගේ දෝෂයක් කියයි කියලා. මට හැප් වෙනුන්නේ නෑ ගොම්මන් වෙලාව කියලා කියන්න පුළුවන්ද? අපි කිදෙට එන හරියක් එන්නේ හොරුයි. ඒකටයි බුදුසසුන කියන්නේ සතිය නැති මුරකාරය දාපන් කරගෙන යන්න වැඩක් දාලා තියෙනවා. ඒකෝට දහසකුත් එක නිදහසට කරුණු වෙනවා. ඒ වෙනත ඔපිනියන් කියලා කියන එකට. ගොඩ පෙරක දොරුකම් කියන වචනේ මම කියන්නේ. අපි මෙතෙක් කල් භාවනා කරුවේ නැත්නම් සතිය පිටේ නැත්නම් කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා හිතන්නේ. ඊගානෝ මාළුවේ ඉන්න ටැංකිය එකට පොඩි ටිකක් දැම්මොත් මොකද වෙන්නේ පොඩි වලට? කොයි එක ගහයිද කියලා විශ්වාසද? ඉතින් භාවනා කරනකොට මේක දැනීම අකුසලයක් කියලා හිතා ගන්නවා සදාචාරවාදී. ඒ නිසා සදාචාරවාදයට නිවනක් නැත. ඒක දැනීම හොඳ දෙයක්. මේ ධර්ම කොමිට් කරලා නැහැ. ධර්ම කරලා නැහැ. දැන් දන්න මේ භාවනා කරනකොට ඵලයන් කියලා අදහසක් ආවා. අද කරලා නැහැ ක්‍රියාත්මක කළා මේ අදහස සදාචාරවාදී එකක්ද? හිතසුව දනවන එකක්ද? බුදුහාමුදුරුවෝද මාර්යාද කියලා බැලුවොත් බුදුජානසෙක් කවදාවත් ඔපිනියන් දෙන්නේ නැහැ. අපේ කිසිම සදාචාරාත්මක ගුරුවරයෙක් අපිට ඔපිනියන් දෙන්න දෙන්නේ නැහැ. අද අධ්‍යාපනයේ කාලා තියෙන උතන. එයා කියනවා උඹට ප්‍රශ්න තියෙනවා ආපහු මං කියලා දෙන්නම්. වැඩි කරපන්. ඔපිනියන් දුන්නා නම් යකා. ඒක කියලා තියෙනවා God will bless you, bless you, devil will kiss you කියලා. අපිට සිප වෙනදගෙන උදේ දෙන්න හදන්නේ ඔක්කොම මාරාවේශ වෙච්ච දේවල්. ඒ කියන්නේ බුදුසසුන නිස්සද්දව පැත්තකටලා ඉන්නේ උපදෙස් දීලා. ඔකට ඕනම් කරපන් හැබැයි පැනලා දෙන කට්ටිය ඉන්නවනේ. මේ ටික ඔක්කොටම න්‍යාය පත්‍රයක් තියෙනවා. දැන් අපිට ඕන වෙලා තියෙන කාරණාව නෙවෙයි මෙයා මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දැනගත්තොත් අපිට තේරෙනවා කොයි එකාටද තියෙන සදාට මේ න්‍යාය පත්‍රයක් කියලා. එකෙක් ළඟවත් නැහැ, එකියක් ළඟවත් නැහැ. කරලා ඉවර වෙලා කියනවා ඉතින් මොන කරන්නද ඉතින් මෙහෙම වුණානේ. ලේසියට පහසුවට දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. මේ කමඨාන් සුද්ධ කරනවා අපි ඒක කෙලිම කතා කරනවා. මේ මම කරාද මට වුණාද? මේ හැම එකකදීම අපේ පෞද්ගලික පුද්ගලිකයි රහසිගතයි කියලා එකක් තියෙනවා. ඒ ඔක්කොම කෙලෙස්. ධර්මයේ ජීවන විවෘතකම සහ හෙලිකිරීම. විවතෝ විරෝචති. එලි කරන්නේ බබලයි. වැසුනේ නම බබලයි. ඒ සාපේ මේවා කතා කරනකොට දැන් මං ආයෙත් බයිනවා කියලා හිතනවා. නෑ ස්වාමීන් වහන්සේ. නෑ බෑන එහෙම හිතුවක් කවන්නේ නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි මේ හම්බෙලා දෙන එක එකයි පිට කහ ගන්නවක්වත් අපි ඒක නන අලව ගන්නවත් නෙවෙයි. අපිට බුදුහාමුදුරුව නැති වෙලාවේ අපි එක එක්කෙනාට එක එක්කෙනෙක් කන්නඩියක් වෙලා කියන්නේ. නටපන්, කහපන්, කෑවට රාත්තල් ගන්න දැනගෙන කහපන්. නොකා ඉන්න බෑ. ඒක කරන්න බෑ හැබැයි දැනගන්න මේ කාගේ න්‍යාය පස්සේ අපි ඊට කලින්ම ගත්ත විසුමක් තියෙනවා ඒ කිවිසුම තියෙදි මේක හොෙන්ද වෙන බොහෝ වර්ණවත් විචිත්‍ර එකක් ඇවිල්ලා අපි ගත්තලා දානවා අපි ඊට පස්සේ අර ඒක කාලා ගහගෙන නිදහසට කර්ම කියන්නේ මොකද්ද බලන්නකෝ ඉතින් මම හරි වැඩක් කරනකොට මේ ආවනේ ගෙදෙට්ට මං ඉති පුතා කියලානේ ඉතින් බලනකොට පුතා නෙවෙයි හොරෙක් නැවිලා තියෙන්නේ ඉතින් මේක මරණ මොහොතේ එහෙම වුණොත් එතන ස්වාමීන් සති versus වංචනික ධර්ම කියලා හිතාගන්න. සති versus වංචනික ධර්ම. නෑ න්‍යාය පත්‍රය ඕනම දෙයක් මේ ලෝකේ කවුරු හරිද තද බල ක්‍රියාත්මක වෙනවා නම් යටි න්‍යාය පත්‍රයක් තියෙනවා. සබහා ධර්මේ න්‍යාය පත්‍රයක් නෑ. සබහා ධර්ම ඕනම දෙයක් වෙන්න පුළුවන්. දැන් විද්‍යාව මොකද්ද කියුවේ අධ්‍යාපනය මොකද්ද කියුවේ සබහා ධර්ම වෙනස් කරන්න හැදුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇති වෙන්න කනවනේ. අපේ මුතු මිත්තු එහෙම කෙරුවේ නෑනේ සබහා ධර්මයට හැඩ ගැහෙන්නේ නෑ. දැන් මේ සාක්ෂි නැහැ විද්‍යාවයි අධ්‍යාපනයයි කියනවා. එහෙම බෑ. අපිට ඕන විදිහට මේක හදනවා කියලා හැදුනට පස්සේ වෙන්නේ මොකද්ද? ඒකේ දන බාධාර්මයේ අනිත් පැත්ත ගියේ ගමන් අය මොන යකාටවත් බේරන්න බෑ මේක. ඒ නිසා අපේ දවසේ වැඩ කලකට කරන යනකොට සතියක් සදාචාරයක් ඉක්මීමක් ඇති කෙනාට දන්නව මොකද්ද කරන්න ඕනේ කියලා. සතියක් සදාචාරය හික්ම නැති කෙනාට මොනවද කරන්න දන්නේ නැහැ. ඉතින් එනදී අසු ගතාගෙන යනවා වතුරේ තියෙන සල්විනියා වගේ. එහෙට ඵලයන් මෙහෙට ඵලයන් මොකද මුල් බහැලා නැහනේ. උලගෙන දිහාට යනවා. හිත පැවැත්විය යුත්තන දන්නේ නැහැ. ඉතින් අසරණයි අනාතයි. හිත පැවැත්විය යුත්තන බවත් වෙන එක දුෂ්කරයි. ඒක නැහැ කියන්න බෑ. නමුත් එතන තේරෙනවා අපි කොන්ෂස් ඩිසිෂන් එක කරන් තියෙන බුදුහාමුදුරුත් එක්ක එකග වෙලා කියලා තියෙනවා. ඉතින් අපි හිත පැවැත්වුවොත් අඩුම කෙලෙස්. තමයි සානස ගොඩක් පිං සිද්ධ වෙනවා. නෑ ඉවර නෑ තව. පත්තුරුම ගහනවා. ඉවර කරන්නේ නැහැ. ඒ නිසා මේ අපි මුළු භාවනාවේදීම අපි කරන්නේ තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික දකින්න එක. අඩුපාඩුකම් දැකීම කෙලෙසයක් නෙවෙයි. ඒකට අපි ළඟ ඉන්න කෙනාටත් වැඳලා කියනවා නේ දැක්කොත් කියන්නේ. මමත් ඔබතුමාට කියන්නම් ඔබතුමීට කියන්න හැබැයි තරහ වෙනවා නම් නොකියන්නේ කන්නේ කර කමන්නේ. එහෙමනම් අපි යන්නේ ඇඳුණු කමන්නේ නැහැ. ඇඳුණු කමක් තියෙනවා නම් කියන්න ඕනේ මොක අහංගලව අතට දාන්න වැඩිය හොඳයි. එතන එතන එතන අපි සුද්ධ කරගෙන ගියොත් මේක ඉවර කරන්න පුළුවන්. ඒකට ඉවර කරන වචනයට කියන්නේ මොකක්ද දන්නවද? අහිංසකකම. අපි අහිංසක වෙච්ච ගමන් කිසිම අකුසලයක් අපි අතින් වෙන්නේ. අපි නිහතමානී වෙච්ච ගමන් කිසිම අකුසලයක් නෑ අපි ඕන කෙනෙකුට කියලා කරන්නේ. එහෙම දෙයක් තියෙනවා. සමහරවිට ඊතරමත් ලකිරුවේ නෑ වැරදුනා නම් සමාව දෙන්න. අපි ඒක ඩිෆෙන්ඩ් කරන්න යන්නේ නැහැ. ඔලොමොල වෙන්නේ නැහැ. ඒ නිසා අහිංසක නම් අපි නැවතත් පරාදීසයට යනවා. ඔලොමොල වුණානේ ආදම් සහ ඒවට වෙච්ච දේ තමයි වෙන්නේ. අපි පරාදීසයෙන් තල්ලු වෙනවා. ඊට පස්සේ හම්බ කරන කාපන්දේ. කන හරියක් කන්නේ කක්ක තමයි. තාහරි අමාරුයි මේ වැඩේ. හැබැයි බුද්ධමාහාර ජොලියක් තියෙනවා. ඒ වගේ ජොලියක් බුදුරජාණන්සේ කියලා තියෙනවා මේක නම් මහණි දුක තමයි. හැබැයි දුක දුක බව තේරුම් ගන්න විතර සැපක් මනුස්ස ජීවිතේම නෑ. අපි කොච්චර ගා ගන්නවද කියන එක. බැහැය වෙන්න ගිහිලා, අයියා වෙන්න ගිහිලා, අක්කා වෙන්න ගිහිලා, මුදුන වෙන්න ගිහිලා, ගරු වෙන්න ගිහිලා අනුන්ට උපදෙස් දෙන්න හදනවා. Tamandවත් උපදේශයක් දී ගන්න තරම් අපිට කොන්දක් පන්නේ නැති වෙලාවක අනුන්ට කුමන කතාවක්ද? උන්නර වන්නේ ඇහුවට. ඇහුවට පස්සේ කියනවා මෙන්න මේකට කීයද හැකි. කැමති නම් කරලා බලන්න. මේ මේකමයි සත්‍ය මේක වැරදි කියලා කියන්නේ කියකම අසත් පුරුසයි පැත්තකට දාන්නවා කමන්නේ. දැන් විනාඩි 5ක් විතර ගිය නිසා නැතර කරන්න ඉතින්. තමයි සාහනාංශින් සිද්ධ. සබයි එහෙමනම් අපේ සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න නැති නිසා අපේ කාල වේලාව ගත වෙලා තියෙන නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නතර කරනවා. කාලසටහන හැටියට අපිට විනාඩි 55ක් ඒ වගේ ආසන කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි හතරට නැවත සක්මන් භාවනාවෙන් පස්සේ රැස් වෙනවා සාමික පරියංග භාවනාවකට. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.